දැයි සීල දිනාටම තෙරුවන් සරණයි. සන්තෝසයි නැතත් සම්පූර්ණ සැසිවාරේ සම්පූර්ණලා තියෙනවා පාර්ලිමේන්තු පිටලා වගේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට. අපි ඒක පිළිබඳ කිටි මතක් කිරීමක් කරොත් අපි ඒ ප්‍රශ්න විචාරිත වැඩපිළිවෙලට බාර ගන්න මාතෘකා තුනක් තියෙනවා. එකක් තමයි දැන් මේ පිටස සීල් සමාදන් වෙලා ඉන්නවා. ඒ සමාදන් වෙච්ච සීලය සහ ඒක මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම පිළිබඳ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒක පිළිබඳ දුෂ්කරතාවයක් තියෙනවා නම් සීලය පිළිබඳව අවශ්‍ය දැනුම නැතිකම තියෙනවා නම් කරුණාකරලා ඒක ප්‍රශ්න කරන්න. එහෙම නැතුව ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ටිකට භාවනා කරන්න යන්න එපා. සීලය පිළිබඳව ආජීව පුසුතට්ටාංග සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්නක් තියෙනවා. දෙක මූලික කමඨාන් උපදෙස් ලැබිලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව කාට හරි පිරිසිදු නැති ගතියක් ගැටළු ස්ථානයක් ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා ඉල්ලා හිටිනවා කරුණාකරලා ඒක මේ සැසිවාරය වගේ එකදී ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා. තුන්වෙනි එක මේ වැඩමුළුවක් පවත්වනකොට විශේෂයෙන් මේ වගේ පිරිසක් එක දැඩි නීති පද්ධතියක් අවශ්‍යයි. රීති පද්ධතියක් අවශ්‍යයි. ඉතින් මේ වෙනකොට ඔක්කොටම ලැබිලා ඇති. ඉතින් ඒක Tamanට කරදරයක් නම් හෝ ඒක විවේචනය කරනවා නම් හෝ ඒක පිළිබඳව දැනගන්න යමක් තියෙනවනම් මේ වෙලාවේ ඒක ප්‍රශ්න කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. ඉතින් මේ මූලික කාරණා තුන මේ සතිವಾರයෙන් පිට කතා කරන්න යන්න එපා. කතා කරනවා නම් මේක තමයි අපිට හම්බෙලා තියෙන සතිವಾರේ වෙන එක එක්කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා. ඒකට ඒක විසඳෙන්නෙත් නෑ. අනිත් එක අර පවතින මේ ආචාර ධර්ම වලට බාධා වෙනවා. ඒ නිසා ඒකමාරක් කාලයක් අපිට තියෙනවා ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අතයිසුවොත් ඒක නාඩ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ කියන කියපු කාරණා තුන මේ ශෂිවාරයේ දිකට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කරුණු. ඒක තමයි පළවෙනි මේක. ඊ ගාවට තව එකක් තියෙනවා. අපි භාවනා කරගෙන යනකොට මතුවෙන කමඨහන් පිළිබඳ ප්‍රශ්න. ඉතින් ඒක අපි සිංහලෙන් කමඨහන් සුද්ධ කරනවායි කියනවා. අපි පොදු කමඨහන් සුද්ධ කිරීම වශයෙන් තමයි දැන් මේක කරගෙන යන්නේ. ඉතින් පොදු කමඨහන් සුද්ධ කිරීම බලනකොට මම හිතන්නේ මේක වෙන්න ඇති වැඩිම පිරිසක් සම්බන්ධ වෙච්ච පොදු කමඨහන් සුද්ධ කිරීම. ඉතින් හිතා ගන්න පුළුවන් මේ වගේ පිරිසක් එක්ක එක එක්කෙනෙක් හම්බෙලා කතා කරන්න ගියොත් එහෙම ඉවර කරන්න බෑ. එතකොට අඩු ගානේ කමඨහන් සුද්ධ කරන්න හතර පහ දෙනෙක් දාන්න වෙනවා. එහෙම තමයි බුරුමේ පණ්ඩිතාරාමේ 200කට විතර ඉඩ සැලසෙනවා. එතකොට හතර පහ පොලක හතර පහ දෙනෙක් කමඨාන් සුද්ධ කරනවා. ඉතින් මෙතනදී අපි ඒක ඒක විදිහක කාර්යක්ෂමතාවයක් අරගෙන තියෙන ඔක්කොමලා අපි එක මට්ටමක ඉඳගෙන අපි ඉදිරිපත් කරන කමඨාන් ප්‍රශ්නය නිර්නාමිකව ඉදිරිපත් කරන්න. ඒ නිසා කෙනෙකුට ඒ භාෂාව හසුරවන්න පුළුවන් යම් ආකාරයකට කවුද මේ කියන්නේ කියලා දන්නේ ඒ වුණාට සමහර විටක මගේ තියෙන ගතියක් ඒ වார்த்தාව සම්පූර්ණ නැත්නම් මම අත උස්සන්න කියන. එතකොට එයාට ඒ අවශ්‍ය තොරතුරු ඒ වෙලාවෙම සභාගත කරලා ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි අකමැති නම් අත උස්සන්න ඒ අහන ප්‍රශ්නෙට නැත්නම් ඉදිරිපත් කරන්නේ අඩුපාඩු ටික අනිත් දවසේ සම්පූර්ණ කළා ටිකිටව දාන්න පුළුවන්. හැබැයි මම වඩා කැමති අත උස්සනවා. මොකද ඒත් එක්ක ගහ බැනගෙන ඉවර කරන්න පුළුවන් නඩුව. ඒකට අනික් අයටත් මේ අනික් අය වෙනුනොත් මෙයා කතා කරන වෙනවා. මේ දෙකටම අමතරව පළවෙනි කියපු විවස් මේ වැඩමුළු නඩත්තු කිරීමට සම්බන්ධ කාරණා තුනත් දෙවෙනිට කියපු කමඨාන් සුද්ධ කිරීමටත් අමතරව අපි අද ඉඳලා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. අනිත් ධර්ම දේශනාව අහගෙන ඉනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකත් අනිත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ඉදිරිපත් කරනවා ධර්ම කරුණු. ඉතින් එයින් අපිට ධර්ම කරුණු සාමාන්‍ය මූල ධර්මමය ප්‍රශ්න අපි ගන්නෑ. මොකද එතකොට අපිට පැයකමාරක ඉවර කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ ටික මතක් කරන්නේ මේ ස්වභාවේ රීතිය නැත්නම් ස්වභාවේ ඒ තියෙන පැවැත්ම දිගට කාටත් පහසුව පිණිස කාලය කාර්යක්ෂමව පාවිච්චි කරන්නේ සතිවාරි ඉවර ඉතරේ මගේ අඳුනදීම ඉවර කරන්න ඉස්සෙල්ලා මම කැමති පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න. එතකොට ඒ සිංහල පිළිබඳව තේරුම් අඩු අයට යම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතනවා. So I would like to give you a little briefing about the question and answer session. The first thing, one point I would like to make that to make this retreat successful, you must make sure you have a fair understanding about the precepts that you are observing now. If you have any uh, questions or doubts or any difficulties pertaining to these eight precepts, you may just present it in this session. And the second thing is, already uh, you'd have listened to the basic instructions, how to do walking how to do sitting and how to do day-to-day -day activities. And if there are any question regarding the basic instructions, this is the time for you to uh, raise questions and make clarifications. And the third one is the do's and don'ts or the mm, compendium of rules that we have already declared regarding this retreat. Something like not to talk to each other, and not make noise and distractions for the others. So for that we must have agreements. So it would have already clear by now. If it is not so, please make it clear. And telling that, I request don't talk each other. Don't ask question from the other person rather than here or oh, to Amarnath or oh, someone appointed by, then it will be answered, otherwise there may be unwanted clarification and gossiping. That is the first point. Second thing is that uh, this is the kind of uh, interviews. Uh, it's a must in this retreat and it's a must for a yogi. But we have introduced common interviews. Otherwise, if you have to give five minutes each or three minutes each, very difficult to cover. So therefore we will give a common interview whereby you may write your statement, your questions or your suggestion or topic uh, anonymously. And you put into the question paper and it will be presented by the uh, particular person and then it will be a just common question for everyone and not necessary to mention your name unless otherwise if it is incomplete and I ask or request you to raise your hand, then I can uh, get the necessary information and sort it out. Otherwise, you may equally write the next day with the necessary details, but related to your experience. That is regarding your meditation experience, sitting, walking and day-to-day. day to day Third aspect also involved, that is to, uh, you may be listening to a recorded talk, specifically the uh, English-speaking or people, those that have difficulties in Sinhala. And if any questions pertaining to this Dhamma talks, that's also welcome. That means, other than these, we are not going to take the general questions for the pertaining to the principles and the Buddhism or anything, uh, because we wanted to make clear about the message and the topic we are going to discuss. And you can, you may write a letter and put into the question paper, sorry, question, uh, question box, or if you wish, if the time permits, you can raise your hands after the written questions are over. Then you can uh, present the question to the audience also. So we may be handling both languages in Single and English. So you are welcome. Uh, that's all I have to mention. So which medium we are going to start with? English. So we'll invite uh, Ayoma. Uh, new voice uh, to present the written questions, please. When, when it's very loud. Venerable Bante, uh, Dhamma friends, um, we have received two questions uh, in English. Um, the first one has two sections. Um, the first section is uh, as soon as I concentrate, I feel sleepy. Tried a number of ways, didn't work. How to overcome this problem? That's the first section. So to take this, this is uh, so obvious that it is kind of a sitting meditation. For such a person can try with walking meditation. When walking happen, there are no chances or lesser chances for the sleepiness to set in. So therefore, I would like to know, have you ever tried walking meditation or any things, day-to-day -day activities doing mindfully? And when that happens, what was the outcome when compared to the sitting meditation? Can Will that particular person raise the hand and answer or... Yes, please. Someone has to give the mic. You have spare mic? You may raise the hand, please. Yes, with uh, uh even with walking meditation, I experience a similar problem. You feel sleepy. Hmm. So when, when how many minutes or how many steps uh, it take for you to feel sleepiness once started walking meditation? It, it varies. It's uh, sometimes even from very beginning. Sometimes take about 10, 15, sometimes take much longer. So, for example, if you can take 8 to 10 steps before sleepiness, what is the experience of that particular 8 to 10 steps? How do you feel that I am walking? Very difficult to, to specify in a, uh, precise way, but it doesn't seem to be that consistent. So can you feel, I am not sitting, I am not lying down, I am not standing, but walking? Yes. How do you, how do you verify? I am not sitting, but I am walking. Before sleepiness sets in. I don't have a clear... So that is why that clarity is the uh, partial answer for this sleepiness. When you are sitting, you must understand where to focus the attention or simply say what is the primary object. And when you are walking, what must be the primary object? And if you know it, uh, you knowing that few steps time you are going to meet up with sleepiness, so what are what is the experience before the sleepiness sets in? So if the mind is penetrating into that particular object, uh, sleepiness may be delayed. So therefore, walking meditation instructions, it says, first and foremost you have to understand the posture, I am not standing, I am not sitting, I am not lying down, but I am walking. There you may understand the difference between sitting and walking. And the hint given is, in sitting, your touch point is a permanent one. You sit on the cushion. But when you are walking, your touch points are changing. So if that is, I am not conditioning your mind, but I am telling, if you can feel it, just try to understand without looking at your feet directly, can you feel the left leg and the right leg, the difference? Hardly any difference. But as if there is a difference, you try to look at it. So this sharpness is the immediate answer for the sleepiness. So therefore you must go prepared. Sleepiness will set in. Before that, you may have 8 to 10 steps and how much you can how much you can differentiate left leg and right leg. And sitting also, make sure before the sleepiness sets in, we have to focus the attention. Either you are sitting touching point or breathing or expansion contraction of your body and how do you feel against your clothing. So like us, at least catch one of the aspects so to say, inhalation, exhalation, or expansion, contraction, or sitting. So whenever that thing happens, there's a entering point. Otherwise, sleepiness sets in. So therefore, go prepared. Best thing is to listen to the basic instructions again. Is it clear? Yeah, another difficulty is uh, uh, very hard to feel the breath as well that makes it difficult to follow. The, the, when you sit and if you close your eyes, don't chase behind the breath. See what is prominent, what is there to indicate you are not walking. What is there to indicate you are not sleeping or lying down. What is there and what is happening within the body. Whenever the mindfulness back in back at home, how do you feel? What do you feel? don't chase behind particular thing. Go, go. That means no premeditated idea. You just make yourself comfortable and see what is happening. Simply say, as to indicate you are not dead. As to indicate you are not sleeping. As to indicate you are not unconscious. There are some signals, each and every posture, and it is more sharp in sitting than walking. So when you sit, just see what are the indicators indicate that you are not dead. Maybe in-breath, out-breath, or expansion, contraction, or the touching point in sitting. Whatever that thing when you are selecting, that will work against the slimy nature, sloth and torpor, and sleepiness. Likewise, you must know we have to penetrate into, otherwise the mindfulness become very dull, very blunt. So this, this uh, Selecting the particular object, make it sharp. That is work against the sleepiness. Please try. Right, thank you. There's a second, Welcome. There's a second question, um, a section to that question. What does primary object means? Yeah, that is uh, that that would have come first. Then the answer will be systematic. So whenever you are not meditating, whenever you are not mindful, the monkey mind is jumping from one to the other. So when that is happening, no, nothing you can penetrate, it is very superfluous and superficial. So understanding that, you try to make one thing at a time and that done well. So we give basically three options. One thing is sitting. You sit comfortably, relaxed symmetrical and close your eyes. It will be very conducive. And see what what did what are the most prominent objects, what you what you can see. A lot of things can happen. Let the mind to select whatever may be prominent. And that one we call primary object. As I tried to indicate earlier, I, I cited three things. One thing, you're sitting and touching points. And the other thing is inhalation and exhalation. Other thing is expansion, contraction. In addition to that, there may be pulses, there may be heartbeat, or there may be other pains, many things. Whatever may be, it must be a recurrent object. It must be a neutral object. It must be a verifiable object. So it takes time, someone to appoint the primary object. When you are walking, you are in an action. So therefore your touching point to the ground is changing, it is dynamic, and therefore it is basically the souls as an indicator. So that you can see how, which soul, left soul or right soul, when you are touching, what is the texture you feel, the polished plank, wooden plank or grass, lawn, or concrete place or sandy bed. Whatever may be, what do you feel? And when that leg is racing, the other leg is going to take the weight. So it is changing. So how do you feel? As if a uh, uh, wheel is rotating, the one only particular point, uh, it is touching the ground and it is rotating, rolling like that, legs are rolling. So that we consider as the primary object of the walking. And when you are brushing your teeth, when you are eating, when you are taking a bath, be unto yourself and see how can you verify that you are brushing, not thinking past, not thinking future, you are brushing the teeth and eating. Likewise, whatever may be the intentional activity you are doing, together with the primary uh, the posture. So this this is what we uh, try to teach or try to introduce in the basic instructions. With this understanding, please listen to this CD instructions. It will be clear with time, hopefully. The second question is also related to the meditation practice. Most Venerable Bante, I noticed the in and out breath as a, within quotes, knowingness and no prominent sensations. After a very short period, the breath becomes very subtle and goes away. Then I notice thoughts coming and going. Bante, please advise whether to forcibly go to breath, which I did, and again it gets subtle and thoughts come and go. What is your advice regarding the thoughts? with thanks and appreciation. So, this is a fairly wise way of paying attention. Whenever you focus the attention to the breath, not only you are noticing the breath, you see chronological changes with time, what happened to the breath. That means you see the gross breath and then slowly it becomes subtle. When that subtlety happens, mind grab the next prominent thing maybe a thought or a pain or a sound. So that means mind is mm, hardly you can keep it on the one particular object even if you can keep the object very object is evolving so when that happens uh, what must be your objective what must be your way of focusing so for example when the breath becomes subtle and the thoughts are going to come in sets in so you can see the breath through thoughts. And after a while you may see, even the gross breath is there, the subtle thoughts are always background. Pains are always background. Sounds are always background. So even though we focus into one particular object, the prominent conspicuous object, lot of other things are there. Once we selected one thing and very prominently, appear that there are no thoughts, no pain, no sounds, but that is not the reality. So when you keep on practicing, the art of seeing through the breath and see thoughts, and seeing through the thought and looked into the breath, likewise, you develop the seeing through. That is also kind of awareness. So therefore, whenever thought happens, let that thoughts be, don't fight with it or don't reject, don't get regret, and see whether still breath is there or not. If it is no breath, you can just let the thoughts happen. The, exactly the same thing happen when you look at the gross breath, breath becomes subtle. When, then you maybe see the thoughts, if you look at the thought, and then that also will disappear. And if there are pains, and just look at. Main thing is not to get negative, not to get disappointed, but just look at the next arriving object that will be disappearing. Likewise, it is uh, cycles are happening. So breath become gross and then subtle, and the thoughts. Again, the breath become gross and then subtle, and the thought happens. And it will take long, long time for you to understand. When the second time the breath appears, it is not so conspicuous than the first time. And again it will completely disappear and again reappear. That reappearance of the third time still not go up to the peak. Its amplitude will be less. Slowly, slowly reappearing breath also itself is, there are some changes. So it will take long time for you to see reappearing breath one occasion by occasion becomes subtler. That is another third dimensional change in the breath. So like, just let it happen. And main thing is don't put, don't introduce any input. Just look at it. And later you may find exactly the same thing happen to the thoughts, to the pain, to the everything. They appear to disappear unless otherwise you add something, unless otherwise you give preference. So till you settle, Till you learn the art, you keep the breath as the primary object, as the pivotal point, the reference point. Later you may find the distractions appearing like thoughts, pain and other things also have the same pattern. They appear gross. If you just look at it, they disappear. So therefore, if something is continuous, if something is perpetual, that is, your inputs are there. That means your ego involvement, your conceit or your desire. They never appear to stay. This is, it is appearing, sorry, it is lingering, it is perpetuating because of your fertilizer, because of your food. So you can understand what kind of a person am I. What are the inputs I am putting to maintain some difficulties, some distractions. Our mind is very happy with distractions. So always play, make like a playthings. You select few distractions that become your specific personality traits and they pertain, continue because of your adding fertilizer, because of your adding uh, food, consciously or unconsciously. So therefore this is the starting point and later you will read what is happening under the carpet so let it happen long. Um, best thing, appreciable thing in this writing is the particular person is ready to see gross breath to become subtle and replace it with thought, again breath, again subtle, again thought like that changing thing has been appreciated. That is something appreciable. Don't fight with the appearing object. Let them come and play and ultimately you will see there are a lot of short-term and long-term themes or agenda, just observe as if it is someone else or you as the third person. Those are the end of uh, the questions in English. So before going to single medium, any more, any English medium questions or statements? You may ask the question, please. Bhante, with that last question, when thoughts come, automatically, unconsciously, I tend to identify its past, future, it's not important? No, that is right. That is the way you fertilize it. That's the way you give food. Let the thoughts happen and disappear in, by its own accord. Let the breath happen and disappear by its own accord. You must not expect, you must not question, you must not react. That reaction is happening through the egocentric base. That reaction is because you have premeditated idea, this is good, this is bad, that conceit. That reaction is, this is desirable, that is not desirable. So be aware. Don't put these judgmental thoughts. Just let the thought happen and disappear. Don't worry about the content in simple English. Okay, now we are going to the Sinhala. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨහන් වාර්තා කමඨහන් සම්බන්ධ වාර්තා 9ක් ලැබිලා තියෙනවා ඔක්කොම භාවනාව හා සම්බන්ධයි ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. දායි. ගරු ස්වාමීන් වහන්ස මම දැනට වසර 3ක පමණ කාලයක සිට භාවනා කරමි. මූල කර්මස්ථානය ආනාපානයයි. කාලයක සිට කාලයක සිට පරයන්කේට ඉඳගත් සැනින්ම වාගේ ආනාපානයේ ගෙවී යයි. එම නිසා ඒ ගැන වැඩි විස්තරයක් නොලියමි. දැනට මාස 4කට පමණ පෙර පරයන්කේදී ඊතා තදින් ඇඟ වෙවුලන්නට පටන් ගතී. හරියට යකදුරකු ආවේශ වූ ලෙසය. ශරීරයේ ඉදිරියටත් පසුපසටත් වැනෙන්නට විය. මෙය මාසයක් පමණ පැවති අඩු වී ගොස් නැවත වෙනස් ආකාරයේ චලන ඇති විය. මේ සියලු චලනයන් සිරුර තදවීම ආදිය පිළිබඳ හොඳින් වැටහෙන අතර සිතේ ඊතා තද පැහැදිලි බවක්ද ඇත. ඊයේ රාත්‍රී පර්යන්කේදී 7-8 වරක් පමණ හිස බිමට වදිනතුරු සිරුර ඉදිරියට නැමුණි. එසේ නැවෙන මාරයක් පාසා එම නැවෙන බලය නැතිව ගිය පසු මම නැවත හිස කෙලින් කරගතිමි. ඊට පසු පරයන්කේ දෙවන පැය භාගයේ බෙල්ල පසුපසට ඇදී ගොස් පිටුපසට වැටෙනසේ ශරීරයේ පිටුපසට ඇදී. මෙම తත්වය නිවසේ භාවනා කරන විට බොහෝ වාරයක් සිදු වී ඇත. එවිට ශරීරයට වැටෙනට ඉඩ හරිමි. නමුත් පොදු භාවනා ස්ථානයක නිතර සිදුවෙන මෙම එහාට මෙහාට වැනෙන ගතිය අනෙක් යෝගීන්ට භාවනාවක් වේදයි සිතේ. ඉදිරියට භාවනාව වැඩිවීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට කියන්නේ තියෙන්නේ අර භාවනාවට වාඩි වෙනකොට ශරීරය align කරගන්න ඕනේ. නැත්නම් ශරීරය රාමුව සකස් කරගන්න ඕනේ. ඒක සරුවචන් වහන්සේ ආනාපාන සති භාවනාව වන්න හැම තැනකදීම අත්නෑර දේශනා කරලා තියෙනවා. පල්ලංකම් ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඒ ඉඳගත්තට පස්සේ Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව ආභෝග කරලා බලනද ඒක සමබරද කියලා. ඒකට අපි මේ ਸਰවඥාන්සේගේ රූපයක් ධානය ඉන්නවා. උංග දෙනෙක් වාඩි වෙනකොට මේ අඩලෙට වාඩි වෙන්නේ. Tamanගේ ශරීරයට ගරු කරන්නේ නැහැ. ඉතින් ඒකට බර බෙල්ලේ බර ඔළුවේ බර උඟක් වෙලාවට එක්ක ඉස්සරහට පස්සට නැමිලා බර නොදැනෙන මට්ටමක් තියෙනවා. හරියට කඳ මත බෙල්ල තිබ්බහම බර නොදැයින ඇලයින්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ යටි පහටිය මත කොන්ද ඉස්සරහට පස්සට කරනකොට ඒකේ හරියට මැදට ආපුවාම නිකන් පහන් දැල්ලක් උලන් වදින්න නැතුව පත් වෙන වෙලාවක් වගේ තියෙනවා. ඉතින් මේක ඉගෙන ගන්නකොත් ගොඩක් කල් යනවා. ඕන තැනක කවුරු හරි හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට කතා කරන බලන්න කොච්චර ඇද වෙලාද ඉන්නේ කියලා. ඒ පුද්ගලයාගේ ශරීරය ඉන්න හැටි ගැන සැලකිල්ලකුත් නැහැ. ඒක ලේසි නෑ. ඒක පැය 24ම අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ ඉරියව පවත්වන එකෙන්ම පේනවා හිත පිළිවෙලක් තියනවාද කියලා. ඉතින් ඒක තමයි ආමි ට්‍රේනින් වල හරියටම හැම වෙලාවෙම ඉරියව් පැවැත්වීම පිළිබඳව කතා කරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ හිතනවා හිත හැදෙනවා නම් කමාන්ඩ් එකට රෙජිමෙන්ටේෂන් හැදෙනවා නම් ඉරියව්වෙන් කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ජානංශ වැඩ ඉන්න කාලෙම කීප දෙනෙක් බුද්ධ ජානංශ පිටිපස්සේ ඇවිදලා තියෙනවා. මේ බුද්ධ ඥානයේ රංගපානවද එහෙම නැත්නම් මේ හැම ඉරියව්වකම ඒකේ මේ සමතුලිත සමබර භාවයක් ඇලයින්මන්ට් එකක් තියෙනවා. ඉතින් අර භාවනා කරන්න ගියාම හුඟ දෙනෙක් එහෙම ආරම්භක ශේෂයේ වශයෙන් හොඳට පట్టලෝ වාඩි වෙන්නේ නැහැ. ඉතින් හරියට පట్టලෝ වාඩිවම මේක සාමාන්‍යයෙන් පිරමීඩයක shape එකක් ගන්න. නැත්තම් උභහක. එහෙම නැත්තම් චෛත්‍යයක වගේ. ඒකේ ඒකෙන් නඩත්තු වෙනවා. ඉතින් ඒක කරනකොට අපි පහුගිය කොන්ෆරන්ස් එකට ගෙන්න ගත්තා අපේ ඇමරිකාවේ රාහුල ස්වාමීන් වහන්සේ යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ සංසේ ප්‍රී කොන්ෆරන්ස් සිෂන් එකක් තිබ්බා. තිබ්බට පස්සේ ඒ සංසේ මටත් කලින් පැවිදිච්ච කෙනෙක් දිගටම යෝග උගන්වපු කෙනෙක් තාමත් හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ යෝගාවචරය වාඩි වෙන තාලේ සහ විදිනකොට ඉරියව පවත්තන්න පටන් ගන්න හැටි ආරම්භ කරන හැටි අර කියලා තියෙන විදිහට කරන්නේ සක්මන් කරනකොට කියන කකුල් දෙක ළඟ තියලා හොඳට හිටගෙන පොළවේ ගහ පිටිපන්නුවක් වගේ කුණ්‍යක් ගැවගේ හොඳට හිටගෙන බලන්න මම හිටගෙන ඉන්නේ කියලා. ඉඳගෙන බලන්න මම ඉඳගෙන ඉන්නකොට සම්පූර්ණ මේ පිළිවෙලට ඉඳගෙන ඉන්නවා නම් අපේ සරුවචන්සේගේ රූපේ තනිකර ත්‍රිකෝණයක් පොළවේ වදිනවා. උඩට ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. ඉතින් එතකොට ඒ තියෙන ඉරියව්ව නැති වුණොත් අර සතිය වැඩි වේගෙන යනකොට සමාධිය වැඩි වේගෙන යනකොට වැක්කිරෙන්න ගන්න ගන්නවා ඉරියව්ව. ඉතින් එතකොට ඉරියව්ව හදන්න ගියොත් සමාධිය ගන්නවා. හැබැයි සතිය ගන්නවද කියන ප්‍රශ්නේ විවුර්ත ප්‍රශ්න. Taman ඉඳගෙන ඉන්නකොට Tamanට ඉරියව්ව ඇද වෙන බව තේරෙන වෙලාවක ඒ බව දැනගන්නකොට ඉබේමත් ඒක හැදෙන වෙලාවක් එනවා. එහෙම නැත්නම් අර ඉරියව්ව ඍජු කරනකොට ඒ ඉරියාපත සංදිවලදී සතිය කැඩෙනවා කියන පදනමෙන් තමයි උඟ දිනේ සමාධිය කඩාගන්නේ. කැඩෙන්නම ඕනේ නැහැ. මං කියන්නේ හදන්න කියලා. අපව හදලා ගත්තාම ඒ කරන එකෙන් මේ ඇලයින්මන්ට් එකෙන් සතිය නිරෝගී වර්ධනයකට ලොකු පෙළ ගැස්මක් තියෙනවා. හැබැයි මේක ඉතින් මේ ලොකු බරකට අරගෙන මට හරියට වාඩි වෙන්න බෑ මට ඉරියව තියාගන්න බෑ කියලා භාවනා නොකරන මට්ටමන තරම් බයයි සිංහල බෞද්ධයා. මට හරියට බද්ද පරයන්ක ගහන්න බැරි නිසා වාඩි වෙන්නේ නෑ. භාවනා කරන්නේ නෑ. මට වැඩි වෙලා වාඩි වෙන්න බෑ කියලා භාවනා කරන්නේ නෑ. භාවනා කරලා කරන ගමන් ඉරියව හොඳට සකස් කරලා වාඩි වෙන එක එන්නේ එන්නේ එන්නේ මේ වගේ ප්‍රශ්න එනකොට ඉරියව කෙලි ඍජු තියාගන්න උත්සාහ කරනකොට කයත් නිවන් දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන ඔය චංකි වගේ සූත්‍රවල කායේන ජීව පරම සත්‍යං සච්ච කරෝති. හිත විතරක් නෙවෙයි පිරිසුදු වෙන්නේ. හිත විතරක් නෙවෙයි ඍජු වෙන්නේ, කයත් ඍජු වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් සලකන්න ඕනේ කායික සෞඛ්‍ය ගැන දන්න කියලා. කායික සෞඛ්‍ය පවතින්නේ කයට හොඳට සැලකුවොත් තමයි. ඊට පස්සේ ඒක ඇබ්බැහියට යනවා. නිතරම පටන් අර ගන්නවා. ඉඳ ගන්නකොට එහෙම නැත්නම් ගමනක් යනකොට හිටගෙන ඉන්නකොට සමමිතිකද සමබරද කියලා බලන්න. හැබැයි මේකෙන් වෙන්නේ වැරදි පැත්තකුත් තියෙනවා අනුන් දිහා බලලා අනුන් ගැන විනිශ්චය කරන්න හදනවා. ඒක කරන්න යන්න එපා. ඒකට තරම් අපිට තාම කවුරු ලයිසන් දීලා නැහැ. ඒක නිසා මේ මූලික පාට ටික සලකා බලන්න පල්ලංකම් ආභෝජිත්වා. පල්ලංක බඳ වාඩිලා හොඳට ඇත්තක වහලා බලන්න මම මේ ඉන්නේ හිට ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නකට හේතු වෙන්නේ නැතුව මොකකින්වත් පහසු මේ සපෝට් එකක් නැතුව ඉන්න පුළුවන්ද කියලා. අඩු ගානේ පටන් ගන්නකොට එහෙම පටන් අර ගන්න. ඊට පස්සේ උජුං කායම් පනිදාය කියලා කියනවා ශ්වසන පද්ධතිය ඍජු වෙන්න ආරෙන්න. එහෙම නැත්නම් හුස්ම ගැනීමේ දෝෂ එනවා. ඉතින් පරිමුඛං සතියෙන් උපට්ඨපිත. ඊට පස්සේ තමයි සතිය පෙරමුණේ තියාගන්නේ. එහෙම නැතුව පටන් ගන්නකොටම අර වගේ ඇලයින්මන්ට් අප්සෙට් ගියොත් නිකන් වාහනයක මේ ප්ලයි වීල් එක පොඩ්ඩක් අප්සෙට් ගියොත් ඊට පස්සේ කැපෙනවා දිගටම කැපෙනවා. දිගටම වෙයරන්ට් එක. ෆ්‍රික්ෂන් එක වැඩි රත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ප්ලයි වීල් ඇලයින්මන්ට් එක එන්ජින් එක දුවනකන් දිගට තියෙන්න ඕනේ. ඒ නිසා මේ කයේ ඇලයින්මන්ට් හදා ගන්නවා කියන එක උඟ දෙනෙක් හිතනවා මේ ਸਰවචනසික ගැන්නීම් මේ අරමුණ දැනගත්තාම භාවනා කරපුවම හරියයි කියලා නෑ. ඒක ඒක සමස්තයක් තියෙනවා. පරිසරයේ බාහිර පරිසරයත් අවශ්‍යයි, අභ්‍යන්තර පරිසරයත් අවශ්‍යයි. මැක්‍රෝ ක්ලයිමේට්, මයික්‍රෝ ක්ලයිමේට් දෙකම හැදෙනවා. දෙකම හැදෙනකොට ඒ පටන් ගන්නකොටම වැරදි නම් ওই වගේ දෝෂ හිටිනවා. හැබැයි පටන් ගන්නකොටම හරි කියත් ওই වගේ දේවල් හිටිනවා. ඒකට මම දැකලා තියෙනවා භාවනාවට ඉස්සෙල් ව්‍යායාම අඩු නම් භාවනාවේදී එහාට බහට වැනෙනවා දඟලනවා වැඩි. ඒ නිසා අඩු ගන්න සක්මන් කරන්න. අර සක්මන් කරලා වාඩි වුණාට ශරීරය හොඳට Java කැවිලා තියෙන්නේ. එතකොට මේකටත් උදව් වෙනවා. ඉතින් මේ ඔළුව පාත් වෙන නිසාම එහෙම නැත්නම් මේ ඉරියව පවත්වන්න බැරි නිසාම වස් 30 ගණක් වෙච්ච අහමුදු කෙනෙක් සිවුර වැරියා. භාවනා උගන්නන්න යනවා. යනකොට හැමදාම ඉරියව කඩ වැටෙනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා කියනවා ඉතින් පස්සේ බැරි තැන මේ සංසි සිවුරු ඇරේ. එහෙම සිවුරු අරින්න එපා. නිින්ද ගියාට ප්‍රශ්නයක් නැහැ. අනිකුත් පිස්සු කෙල්ලන්ට නිින්ද දීපිත කෙල්ලන අඩුයි. එහෙම නැත්නම් මේ කෙලෙස් අඩුයි. මං කියන්නේ බුදියන්න කියලා. ඒක නෙමෙයි මං කියන්නේ බුදු වෙන්න කියලා. බුදියන්න හේතුව කය හුරතල් කරනවා වැඩි කරනවා. කය හුරතල් කරන වැඩි හේත් වෙලා පටන් අරගන්න. එතකොට ඒ මේ වේබුසහයඩෝ සඳහන් කරනවා නිදා ගන්න කියලා ඇඳ හදලා කොට්ටේ හටි ගැසලා තියලා ඇඳේ නිදා භාවනා කරන පොඩ්ඩක් නිදිමතනකොට එහෙම කොට්ටේට ආන්සි. ඉතින් මේ වගේ භාවනාවට අව탁සීරු කරනවා නම් ඉතින් බුදු වෙනවා වෙනකොට බුදින එක තමයි වෙන්නේ. ඒ නිසා පිරිසක් එක්කම ඉන්න. පිරිසේ ඉන්නකොට අපිට අපේ දුවන් ලැජ්ජාව බලපානවා. මම දැන් මේක ගිහිල්ලා කෙරුවොත් මිනිස්සු hina වෙනවා. නිසා මගේ ජීවිතේ මට මතක තියෙන කාලෙක තනියෙන් භාවනා කරලා නැහැ. සෙන්නඟ මැදටම යනවා මොකද මට ඔය ලෙඩේ තියෙනවා. ඊයනකොට ඔළුව පාත් වෙන. ඉතින් මම හරි ලැජ්ජාවටපත් වෙලා තියෙනවා. මට ඔය ලැජ්ජාව වෙච්ච මම ගණන් ගන්න මනසෙට. ගහලල්ල. ඔය කවුරුත් භාවනා කරන්නේ නැහැ මම කියන්නේ බුදියන් හිටිය සැපයි. කමන්නේ මම යනවා සෙනඟ මැදටම ගිහිල්ලා ඒ හිටිය සැපයි. මොකද ඒකෙන් හරි පණිවිඩයක් හම්බ වෙනවනේ අපිට. කාගෙන් වසන් ගන්නද අපි? ඒක නිසා මේකට ලෑස්තිලා යන්න පටන් ගන්නකොට ඉරියව්ව හොඳට තියාගන්න. උන්ට සක්මන් කරලා පටන් ගන්නකොට සක්මන් කරනකොටත් බලන්න තමන්ගේ ඍජු ඉරියව්ව පවත්වනවාද කියලා. ඒක ටික ටික ටික ටික ජීවන ජීවන රටාවට එකතු වෙන්න පටන් අරගන්න. ඉතින් ඒක සාමාන්‍ය පොඩි උන්ට ලේසි. වයසට ගිය ශරීරය මෙට්ටහි වෙලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා තියෙන එක එක දේවල් වලට කෙලින් ඉඳලා උරු නැහැ. ඉතින් ඒ නිසා ඒව හදන්න ගියාම පරණ කෝටුවක් කෙලින් කරන්න හදනවා වගේ කටස් කාලා කඩලා පොඩි ළමයින්ගේ ඒව නැහැ. පොඩි ළමයින්ට දුන්නාම උන් සාමාන්‍ය නිදිමත ගතියත් මුගක් අඩුයි. මුගේ තියෙන දැඟලිලි වැඩි කරනවා. නමුත් අපි කියලා දෙනකොට කියනවා හරියට ආයේ විදිහට ඉන්නේ කියලා. ඒ නිසා මම දුන්නේ මේ 12000ක් විතරයි. ඍජු අදහසක් නෙවෙයි. කාලයක් වැඩ කරන්න වෙයි මේ ප්‍රශ්නෙක විසඳීම සඳහා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී ආනාපාන සතිය ඊතා හොඳින් වැඩෙන බවත් සතිය පවත්වාගත හැකි බවත් දැනේ. ශරීරය ඒකකයක් ලෙස දැනෙන අතර ශරීරය තුල යම් යම් සියුම් දැනීම් නිරීක්ෂණය කිරීමට හැකි බව හොඳින් දැනේ. නමුත් සක්මන ඊතරම් පුහුණු කර නැති අතර පියවර කීපයකට වඩා සතිය පවත්වාගත නොහැකි බව දැනේ. ඊතා දැඩි වීරයක් ගතහොත් ටික වේලාවක් ටික වේලාවක් සතිය පවත්වා ගත හැකිය. නමුත් එය ශරීරයට පීඩාවක් මිස සැහැල්ලු ගතියක් නැත. මේ පිළිබඳව කළ යුතු දෑ කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔතේ සක්මන පිළිබඳ කියලා තියෙන එක ගැන කියනවනම් කොයි වෙලාවකරි ගමන්න එක පියවරක් එක පියවරක් මං සතියේ තිබ්බා කියලා කිව්වනම් ඒක හිතා ගන්න පුංචි බබෙක් නැගිටලා තනියම පියවරක් යන්න ඉගෙන ගත්තා වගේ. ඉතින් ඒක ලොකු ජීවිතේ ලොකු පෙරලියක්. ඒ ළමයාට විතරක් නෙවෙයි දෙමව්පියන්ට. ඒ වගේම මේ කකුල් හතරෙන් ගිය සතා මේ විදිහට කකුල් දෙකෙන් ඇවිදින්න ඉගෙන ගන්න අවුරුදු ලක්ෂ 20ක් දුගොඩු ගිහිල්ලා තියෙනවා. ඒක අර පොඩි එකා මාස ගානේ නැගිටිනවා. අස්සපැටිය කලිපැටිය ඉපදිච්ච ගමන් නැගිටිනවා. උන් ආයේ බුදියාගෙන ඉන්නේ නැහැ. මිනිස්සයා විතරමයි ඔච්චර වෙලා අවුරුදු ගාණක් ගන්න නැගිටින්න. ඊට පස්සේ පළවෙනි පියවර තියෙන හැටි බලන්න මම ළඟ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා first step of the baby කියලා. අපි බැලුවා මං හිතන්නේ මෙල්බන් වල දිතු කොයිද. ඒක ඒක සුන්දර මොහොතක්. ඒ වගේ තමයි මේ පිස්සු කෙලින ලෝකේ එක පියවරක් සතියෙන් දියන්න පුළුවන් නම් එක පියවරක් අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒක ඒක කියලා දුන්නා නම් වැඩමුළුව සාර්ථකයි. දැන් කියන්න තියෙන්නේ වැටෙන්නේ නැතුව තව එක පියවරක් තියපන්. ඊට පස්සේ තව එක පියවරක් තියපන්. ඊට පස්සේ තව එක පියවරක් තියපන්. දැන් හැම වෙලාවෙම එක එක තියන්නේ. එනිසා මේ ලියලා තියෙන එක නට දැන් එකක් දෙකක් පුළුවන්. ඒ නිසා 7යි 7යි කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇවිදින්න කරන්නේ ගන්න අපි කියන්නේ 7යි 7යි. පියවර 7 තිබ්බ ගමන් ඒකයි ඊට පස්සේ කඩලුත් පනිනවා ඔලිම්පික් දිනනවා දුවනවා පිස්සු කෙලියක්. ඒ නිසා දැන් හිතා ගන්න මම පොඩි බබෙක් මට ඇවිදින්න බෑ. මට පීවරක් තිබ්බම වැටෙනවා. ආයෙ පීවරක් තිබ්බම වැටෙනවා. මට පුළුවන්ද මේ සියලු ශක්තියින් යොදවලා සියලු සාමාන්‍ය බුද්ධිය යොදවලා මේ නැගිට්ටුව ගත්ත හිත නැගිට්ටුව ගත්ත পায় තව එක පීවරකට තියන්න. ඉතින් ඒකට මට හොඳටම හිත යොදන කතාව ඇහුනේ මං ගිය පාරත් මම හිතන්නේ කිව්වා මට මතක නැහැ. ඔය මේ වැලිකඩ හිරගෙදෙට්ට ගියාට පස්සේ ඒ එතන හිටිය 90 114 දෙනෙක් හිටියා. මේ මට දණ්ඩේ නියම විචය හොඳට සුදු ඇඳලා බොහොම සිරියාවන්තයි මුණු. මම මොකටවත් ඒක සම්තන්දනය කරන්න යන්නේ උන්ගේ සිවුරු සිරියා. ඇත්තටම සිරියාවන්තයි. ඉතින් මේ භාවනා කරනකොට කමඨං සුද්ධ කරන්න ගියා. සුදුන පළවෙනි වාක්‍ය තුනක් විතර කියුණා බොහෝ පුදුම ගැඹුරකින් ප්‍රශ්න ඇහුවා. ඒතකොට ඒක මනසෙන් නැගිටලා කියනවා මට මේක කියන්නම හිතුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඇවිල්ලා මේ සුදු රෙද්දක් කෙලපයක් උඩ උඩ ඉඳගෙන වට අත්තක් කරන අපිට බණ කියන භාවනා කරපන් කියලා. මොන භාවනාද සාන්ත අද්දක වහගත්ත ගම මිනි මරපුවත් මතක් වෙනවලු අපිත් මරනවලු හිටානද එල්ලුම් ගහට යනවා. පිස්සුද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද? අද්දක වහගත්තාම පිස්සු කරන්නේ මොනවක් කරන්න බෑ මෙහෙන හරියට භාවනා පන්ති කරන්න කට්ටියනවා කරන්න බෑ. අපි සීලේ නැතුව කොහොමද භාවනා කරන්නේ? අපි මිනි මරු. අපි මරණනේ නියම වෙලා. ඒ නිසා භාවනා කරාට කවදාකවත් මේ මේ ජීවිතේ මුලබ්බහි කියලා ප්‍රතිපල හරියයි කියලා නම් හිතානේ කරන්නේ නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සක්මනක් කියලා දුන්නා. ඉතින් ඔබ වහන්සේ කොහොම හිතගෙන කකුල් දෙක දිහා බලන්න කියලා බලපුවම දැනෙනවානේ. කකුල් දෙක පොළොවේ හිටලා තියෙන දැනෙනවා. ඊට පස්සේ එක් කකුලක් උස්සුවට පස්සේ දකුණු කකුලට බර වැටෙනකොට කකුල් දෙකේම තිබුණ බර වම් දකුණට යනකොට මට පුදුම සතුටක් ඇති වුණා. අර පරණ තිබුණු දැනීම තනි කකුලට ගියා. ඊට පස්සේ ඒක වම තියලා මේක උස්සනකොට අර සතියේ ඒ කකුලෙන් මේ කකුලට ගියා. පීවර හතරයි ස්වාමීන් වහන්සේ මං ගියේ. මට ඇඬෙන්න පටන් ගත්තා ඊයෝ. සතිය පිහිටවන්න පුළුවන්. එච්චරයි. මම මෙතෙක් කල් හිතුවේ ඇද්දක වහගත්තක මං ඔළුව පිස්සු කෙලිනවා. අර කිව්වාගේ කොනින්දට යනවා. එහෙම නැත්නම් කරපුවා මතක් වෙනවා. එහෙම නැත්නම් සතිය පිහිටවන්න බෑ. අපි අතපල්ලි වැටිච්ච මිනිස්සු මිනිමරු. නමුත් සක්මන් කරනකොට පියවර හතර මට ඉන්නහට ය아가න්න බැරි වුණා සංසය ඇඬුණා. මට එතකොට මේ හිතන ඔබ අන්තයට මේ කියන්න ඕනේ කියලා මේ වගේ වෙලාවකේ මිනිස්සුෙකුට ඇති වෙන ආත්ම ශක්තිය. එයිසෙ එක පියවරයි ඕන කරන්නේ ඔකට. ඒක කියලා දෙන එක විතරයි වැඩමුළුවකදී කරන්නේ. ඊට පස්සේ Taman දැනගන්න ඕනේ ගත්ත පියවර දිගට ගෙනියන්න. ඒ නුවර ගියාට පස්සේ නුවර අර මේ බද්දුද්දීන් මහවිද්‍යාලයේ මුස්ලිම් කෙල්ලෝ 11 පන්තියේ විනාඩි 15ක් සක්මන් කරලා අවිල්ලා කියනවලු මං කවදාකවත් හිතුවේ නෑ මේ විනාඩි 15ක් ඇවිදලා මෙච්චර විවේකයක් ලැබෙයි කියලා. මෙච්චර හිතේ විශ්මේ සහැල්ලුවක් ලැබෙයි කියලා. අන්තිම අන්ති වෙනකොට විනාඩි 15 අන්තිම වෙනකොට මෙහෙම ඉස්සරහට කකුල දික් කරනකොට උඩු පැත්තට අවුවට රත් වෙන හැටි යට පැත්තේ හෙවණැල්ලයි දෙකේ වෙනසක් දැක දැක මම පියවර ගානක් ගියයි කියලා. ඉතින් ෆැසිලිටේට් කරන්න කිය කට්ටිය කියනවා ස්වාමීන් වහන්සේ මේ අපි හිතන්නේ මේ සිංහල බෞද්ධයට විතරයි සතිය තියෙන්නේ කියලා. ඇත්තටම නැත්තේත් ඒගොල්ලන්ට විතරයි. මේ මුස්ලිම් මිනිස්සු මේ සක්මණෙන් ගන්න හැටි. ඒ නිසා මතක තියාගන්න අපිට තාම 7යි 7යි කියා ගන්නත් බැරි බබාලා. ප්‍රශ්නයක් නැහැ. අදත් පොඩි එකෙක් කැවිලා හිටියා දානෙට ඌ කරගෙන බඹර ගියා වගේ. ඩොක්කාල වැටෙනවා. ඒ විදිහට අත්තම්ම කෙනෙක්ගෙන් වැටුණොත් ඊට පස්සේ ඊට කොන්න කියනවා මොනවද මේ අන්තභාගය කියනවා. ඊට පස්සේ එක එක ලෙඩ රෝග කියන අරු පොළේ දමල ගැහුවත් මුකුත් වෙන්නේ නැහැ ගහව ගමන් නැගිටිනවා. මේ පොළේ ගහම ආයෙ නැගිටිනවා. ඉතින් යෝගී අපි පුංචි බබෙක් වෙනවා නම් අපි බිග්ිනර්ස් මයින්ඩ් එක ගන්නවා නම් ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඔය ගත්ත එකලස දිගට පවත්වන එක තමයි අපිට සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ඒක වෙන උපක්‍රමයක් නැහැ. පොඩි එකාවේ අම්මලා තාත්තලා දඬුවට වල ගහලා දුන්නාට මොකක්වත් අල්ලන්නේ නැහැ. ආවිදින්න ගියාට පස්සේ උ තනි කර නිකන් ඇවිදින්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දඬුවට එල්ලෙනවා. වැටුණයි කියලා කවදාවත් මම දොස්සයි වෙන්නේ නැහැ. ආන්නේ මේනකොට මේ සක්මන පුරුදු වුණාට පස්සේ තේරෙනවා කිසිම ආගමක බුද්ධ ආගමෙන් තොර සක්මන නැහැ. සිංහලයේ ඉතිහාසෙ වැටුනේ අපේ සිංහලයේ ඉතිහාසෙ වැටුනේ සක්මන නැති වෙච්ච දවසේ. අපි යන පන්සලක කවදාවත් සක්මනක් හදලා තියෙනවද කියලා බලන්න. දැන් නම් ෆොරස්ට් ලීග් පන්සල එකක් හදලා තියෙනවා. අනිත් ඔක්කොම තියෙනවා. හරි කැමැති බොමලුවක් හදන්න, හරි කැමැති සීමාවක් හදන්න, හරි කැමැති ගාන්ට අර කුළුණක් හදන්න, හරි කැමැති ලයිට් දාන්න අත්‍යවශ්‍යම තිබිය යුතු දේ පන්සලක සක්මන් මල්ලු එකක් නැහැ. එදා ඉඳලා මොකද උනේ සිංහලට? සිංහලට. සිංහල පරදේශයෙන්ට අනික් මිනිසුන්ට බැගෑවෙන જાතියක් වාටපත් වුණා. ආයෙසරයක් බලන්න මේ සක්මන කවදා හරි හඳුන්ව දීපු දවසේ නැගිටින්න නැගිටිල්ල. ඊහරිට ඉඳගත් එක නැගිට වගේ අපිට නැගිටින්න පුළුවන්. ඒ නිසා තමනුත් ඒක කරන්න දන්න දන්න අයට කියලා දෙන්න සරුවචනාසිකේ තියෙන සුවිශේෂත්ව තමයි සක්මන් භාවනාව කියලා එකක් උගන්වනවා විපස්සනා වගේ අනෙක් සාස්ෘ කිසිම තැනක මම කියවලා තියෙන පොතක ඇවිදිනකොට සත්‍ය පිහිටවීම නැහැ ඒ නිසා මේක සුවිශේෂී දෙයක්. ඒ නිසා පටන් ගන්න තියෙන්නේ අපිට තියෙන්නේ මේක තව දියුණු කරගන්න එක විතරයි කියලා. ඒ සඳහා කෙටි ක්‍රම හොයන්න යන්න එපා. ඕකමයි ක්‍රමය කියලා සතුටින් ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මුලින්ම විනාඩි 5ක් තර්මක වේගයෙන් වම දකුණ පාදයේ එසවීම මෙනෙහි කරමින් සක්මන් කළෙමි. කායට සිත යොදවන්න සූදානම් යයි සිතූ විට සක්මන් භාවනාව ඇරඹුවෙමි. වම් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි කයෙහි චලනය දකිමින් පියවර තබමින් වට ගණනක් ගමන් කෙලිමි. මෙලෙස ටික වේලාවකින් පසුව වම් පාදයේ එසවීම සමග එස වූ බව මෙනෙහි කෙලිමි. වම් පාදයේ ඔසවාගෙන යනවා මෙනෙහි කෙරෙමි. පාදයේ තබන බව මෙනෙහි කෙරෙමි. තබන බව වම් පාදයේ තදවීමත් පොළවෙන් තද පොළවේ තද බවත් අත්දැක්කෙමි. පාදයේ ගෙන යාම පාදයේ සැහැල්ලු බවත් පාදයේ එසවීම මහපට ඇඟිල්ල පොළවේ තදවීමත් තදවීමත් සමගම සිදුවෙන බවත් අත්දැක්කෙමි. වම් පාදයේ එසවීමත් සමගම ශරීරයේ බර දකුණු කකුලට මාරු වෙන බවත් ශරීරයේ ශරීරයේම දකුණු කකුල මගින් නොසවාගෙන සිටින බවත් ඊටාම වේගයෙන් මේ ක්‍රියාව සිදුවන බවත් අත්දැක්කෙමි. මාගේ ගමන ඊටා වේගවත් නොඋනත් මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම ඊටාම වේගයෙන් අත්දැක්කෙමි. මාගේ මේ සක්මන් භාවනාව කරන ආකාරය නිවැරදිදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. පරියංකය. අපි සක්මන ගැන කතා කරනවා නම් ඒ විදිහට සක්මන් භාවනාවේ විවිධාකාර පැති තියෙනවා. ඒ පැති වලින් අපි එක එක කරන එක එක පැත්තක් අල්ලගෙන ඒක දිගට යනවා. කොහෙන් ගියත් කෙලවරට ගියාට පස්සේ තේරෙන්නේ අපි හිමීට ගියාට ඇතුලේ වැඩපිළිවෙලේ කිසිම හිමියක් නැහැ. ඒක බුද්ධම වේගයකින් සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි සමූහයක ඉඳගෙන එක්කෙනෙක්ගේ කමටන් වார்த்தාවක් අහනකොට තව කෙනෙකුට තේරෙයි මට තේරෙන්නේ වෙන විදිහකට කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ සක්ම කියන ක්‍රියාදාමය තේරුම් ගන්න විවිධාකාර පැති තියෙනවා. ඒක නිසා Tamanට වැටහෙන පැත්තේ අනුව විස්තර බලන්න. කොහොමද විලුඹට බර තේරෙන්නේ කොහොමද ලේ වාක්‍යයට බර තේරෙන්නේ කොහොමද ඇඟිලි වලට බර තේරෙන්නේ ඒක ඉස්සරහට තල්ලු වෙන්නේ කොහොමද තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කකුලට දැනෙන බර වලලු කට දැනෙන්නේ කොහොමද ඇන්කල් එකට ඊට පස්සේ දණිහෙට ඊට පස්සේ උකුල් ඇටේට සුකුල් ඇට දිගේ උඩට ගිහිල්ලා ඇට්ලස් කසියරු කාව දක්වා මේ කම්පන වේගය යනවා ඒ පාරක් ගත්තට පස්සේ බල සම්ප්‍රේෂණය දිහා බලනකොට එච්චර සුමුදු යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. අනිත් එක තමයි සක්මන් කරන චේතනාවක් සහිතව වැඩක් කරද්දී සක්මන් පිහිටවන මේ සතිය පිහිටවන. පරියන්කේදී චේතනාවක් නැහැ ක්‍රියාවක් නැහැ. පුල්ලුවන් තරම් අකිරියෙන් ඉnderලා කරන්න. ඉතින් මේ වගේ එක එක එක එක පැති තියෙනවා. වේදනා පැත්තෙන් එක විදියක්, සංඥා පැත්තෙන් එක විදියක්, සංස්කාර පැත්තෙන් එක විදියක්. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙලදී කොත්තනකින් හරි අල්ලන්න පුළුවන්. හැබැයි අරකට වැඩිය මේක හොඳයි කියලා දෙයක් නැහැ. හම්බ වෙච්ච දේ තියෙනවනේ. කොත්තනකින් හරි පටන් ගත්තනේ. මුල බැහැගත්තනේ. ඒක දිගට යන්න අරින්න යනකොට අපේ චරිත ලක්ෂණ වල හැටියට ඕක පැතිරෙන්න යනවා. ඒ නිසා මේ විදිහට තවදුරටත් සමීපව විස්තර බලන්න නැත්නම් පේන විස්තර අහුලගන්න අහුලගත්ත විස්තර කමඨාන් වාර්තාවට දාන්න. දාපු ගමන් ඒක අනිත් දවසේ පටන් ගන්නක ආරම්භක ශේෂයට උදව්වක් වෙනවා. දැක්කට වාර්තා වුණේ නැත්තම් අපිට ආනිසංස නැහැ. එيشා මුලින් මුලින් යෝගාවචරයේ වාර්තා ටිකක් දිගයි. උගාක් විස්තර සහිතයි. ඒකට අපි ඉවසන්න ඕනේ. අනිත් දවසේ මේකටත් වැඩි විස්තර අල්ලගන්න කියලා අපි යන් ඊගාව කොටස. පරියංකේ සක්මන් භාවනාවේ යෙදීමත් සමගම පරියංකේ පරියංකේට වාඩි වුනිමි. කයෙහි සිත පිහිටුවීමට මම දැන් ඉඳගෙන යයි මෙනෙහි කෙලිමි. මාගේ කය දිහාවට සිත යොමු කෙලිමි. උඩුකයේ හුස්ම ගන්න බවත්, හුස්ම හෙළන බවත් මෙනෙහි කෙලිමි. එය පිම්බීමත් හැකිලීමක් ලෙස නාසයෙන් හුස්ම ඇතුල්වන පිටවන බවත් ලෙස අත්දැක්කෙමි. නාසයෙන් හුස්ම ඇතුල්වන පිටවන බව ප්‍රකට විය. ආශ්වාසයේ සීතල බවත්, නාසය තුලට ඇදී යන බවත්, ප්‍රශ්වාසය නාසයේ සැහැල්ලු වීමක් මගින් ප්‍රකට වූ අතර ඊළඟ ආශ්වාසයේ ඉක්මනින් නැති වෙන බවත් මෙනෙහි විය. ඊතා ඉක්මනින් මේ කිසිවක් නොදැනී කය සැහැල්ලු විය. ඒ බව අත්දැකීමින් සිටියෙමි. නැවතත් නාසිකාග්‍රයෙන් වාතය ඇතුල් වීම පිටවීම පටන් ගත්තේය. කයේ සැහැල්ලු බව නැවතත් නැවත ඇති වී සෑහෙන වේලාවක් හිස් වූ ශරීරයේ දෙස පිටත සිට බලා සිටින්නාක් මෙන් සිටියෙමි. මෙය අපූර්ව අත්දැකීමකි. සීනුවන ආදවීමත් සමග ශරීරයේ පිම්බීමත් හැකිලීමත් ප්‍රකට වීමෙන් මාගේ කයේ නැවත ආශ්වාස ප්‍රශ්වාසය හටගත් වෙනස අත්දැක්කෙමි. මාගේ පරයන්ක භාවනාව කරන ආකාරයේ නිවැරදිදයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. අර සක්මන ගැන කියනා වගේ පටන් ගත්ත පොට දිගේ යන්න ඇතුළට ගියාට පස්සේ අර විස්තර දැක දැක හිටපු අර අංශුව බලාගත්ත ඒ දෘෂ්ටි කෝණය අන්තිමට විශාල චිත්‍රය තුල බොඳ වෙලා යනවා. දහනක් වශයෙන් ගත්තොත් ආස්වාස් ප්‍රසවාස දෙක හොඳටම මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි කියලා තමයි පටන් අරගන්නේ. ඒ ඒ ලකුණු දිගේ දිගටම බලන යනකොට ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනස නැති තරමට යනකම් ඒ අතර පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඒ පොදු ලක්ෂණ මතුවෙනවත් එකම ශරීරයේ එහෙම නැත්නම් මේ සද්දවලත් වේදනාවලත් එකින් එක වෙන් කරන සීමාව නැති වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔක්කොම අර ආශ්‍රස් ප්‍රසවාස දෙක අර සමස්ත චිත්‍රේ බොඳ වෙලා යනවා වගේ එන්නේ නැදී බොඳ වෙලා යන්න ගියාම ඔක දිහා බලන්න ඉන්න පුළුවන්. ඒක බොහෝ විට අනුංගිකක් වගේ පේන. එයා සමස්තේ පේනවා. අර ඉස්සලා දැකපු පුද්ගලයා ඒකේ නෑ. ඉන්නවා බොඳ වෙලා. ඉන්නවා දී වෙලා ගිහිල්ලා. ඉඳපුවම ආයෙ එක වෙලාවට ආයෙ ඔක්කොම වෙන් වෙලා එක එක පේන්න පටන් ගන්නවා. ආයෙ එක තව දානෙම කරන ආයෙ ටික වෙලා ගිහින් බොඳ වෙනවා. ආන්න ඔය විදිහට මේකේ සමස්තය වශයෙන් බොඳ වෙලා පේන එකත් එකක් වශයෙන් සීමා මරියාදවල් සහිත හොඳට වෙන් වෙලා පේන එකත් දියුණුවක ලකුණක්. ඒක නිසා කෙනෙක් එකට කැමති වෙන්න නරකයි. වරින් වර විශේෂණ වෙලා අංශුවක් පේනවා. වරින් වර සමස්තය තුල අංශුව බොඳ වෙලා යනවා. ආහන විදිහට වෙවි වෙවි වෙවි යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. ඒක සිද්ධ වෙන්නේ මට උනවට නෙවෙයි. ඒක හේතුඵල ධර්මයක් යන්නේ එතන. මට මේක දිහා මගේ ඇඟිලි ගහීම, මගේ පොහොර දැමීම, මගේ ආහාර දීම නැතුව බලන ඉන්න ගියොත් මේ ඒ බලනදී මගේම විය යුතු නැහැ. හැබැයි සරුවචනාංශේ දේශනා කරන පටන් ගන්නකොට ඒක මගේ දෙයකින් පටන් ගන්න එක ලේසියි. එතකොට ඒක මේ ප්‍රත්‍යක්ෂණය කරන්න ලේසි. පස්සේ ඒක ලෝකෙ දිහා බලනකොටත් පේනවා. සමස්තය බලනකොට මේ පුංචි දේ ගන්නම්ම ගන්න දෙයක් නැහැ. නමුත් පුංචි දේ බලනකොට සමස්තෙම අමතක වෙනවා. එක පුංචි දෙයකට හිත ගිය ගමන් මුළු ලෝකෙම අමතක වෙනවා අපට. ඉතින් ඔන්න වගේ මේ කොලේ වහලා ගැහිල්ලක් තියන්නේ මේකේ. එනිසා දෙකටම සමහිත දෙන්න දෙකටම කැමැති විදිහට යන්න අරින්න එතකොට තීරණ පටන් ගන්නවා මේ මොලේ ඉගෙන ගන්නේ සමා වෙන්න. මේ හිත ඉගෙන ගන්නේ රේකී ක්‍රමයකට නෙවෙයි. සමස්තය තුල අංශු බොඳ කරලා බලනවා. සමස්තය අයින් කරලා අංශු විතරක් අහුල්ලා බලනවා. ආන්නේ විදිවි ගේමක් තියෙන එක නිකන් සමත විපස්සනා නැත්නම් සමාධිය සහ විපස්සනා එහෙම නැත්නම් ගැඹුර සහ පළල එක එක එක එක නම් තියෙනවා මේ දෙකම එක්කෙනෙකුට කරන්න පුළුවන් ද කියන එක සාමාන්‍ය භෞතික විද්‍යාඥයා දන්නේ මේ දෙක බටහිර මනසයි ආසියාකරේ මනසයි කිය. ආසියාකරේ මනසේ සමස්තයට දාන්නේ. බටහිර මනසේ එක එක කඩ කඩ බලන විද්‍යාව. ගෑනු මනසයි පිරිමි මනසයි කියනවා. ගෑනු මනස සමස්තය බලන්න හැදිච්ච එකක්. පිරිමි මනස දේවල් කඩ කඩ බලන්න හැදිච්ච එකක්. ඒ වගේම තරුණ මනස වයසක මනස කියනවා. තරුණ මනස මේ කඩ කඩ බලන එකක්. වයසට යනකොට සමස්තේ ඔක්කොම පේනවා. ඉතින් ඇස් පේන්නේ නැතුව ගියාම ඔක්කොම බොදු වෙලානේ. දැන් මම කන්නර දෙක දැම්මේ නැත්තම් මට මේ ඔක්කොම බලුවමනයක් වගේ තමයි පේන්නේ. කන්නර දෙක දැම්මොත් නම් මේ මේ ලීලයි මේ කමලයි මේ චම්පයි බානුමති නයනයි සඳලේකයි ඉතින් එක එකන එක එකන වෙලා පේනවා. ඒ වගේ වෙන් කරලා බලනවා සහ සමස්තය බැලීම අතින් මේ දෙක වෙන් කරලා කියාට මොලේ ඇතුලේ දෙන්න එකට ඉන්නවා. 1918 වෙනකොට ස්නායු පිළිබඳ විද්‍යාඥයෝ දැනගෙන ඉඳලා තියෙන එක ඕලු කට්ටක් ඇල්ල දෙන්නෙක් ඉන්නයි කියලා. සම්පූර්ණ වීස මත දෙකක් දරන දෙන්නෙක් ඉන්නව ඇතුලේ. එකයි එකෙක් රජ වෙනවා අනිත එක බලු වෙනවා. රජ වෙන එක අනිත් පැත්ත ڇප්ප කරගෙන තමයි එන්නේ. භාවනාදී වැඩ නතර කරනකොට විතරක් දෙන්න ඉන්න බව පේනවා. වැඩ කරන්න ගියොත් අරූමෝ චප්ප කරනවා. ඒක අධිරාජ්‍යවාදී ක්‍රමයකට තියෙන්නේ. ඒ නිසා වැඩ නතර කිරීම හරහා පේනවා. අපේ ඇතුලේ අගයන් ආඩම්බරවල වල ගෑණිකුත් ඉන්නවා මිනිකුත් ඉන්නවා. බටහිරක් තියෙනවා ආශාකරයක් තියෙනවා. සමස්තෙත් තියෙනවා අනුසවත් තියෙනවා. ඉතින් මේ දෙකම දරාගෙන එහෙම නැත්නම් මේ ප්‍රතිවිරුද්ධ දෙකක් එක ඔලු කට්ට ඇතුලේ ජීවත් වෙනවා කියලා දන්නවනම් තව කෙනෙක් ගැන කතා කරන්න ඉස්සලා පොඩ්ඩක් පරිස්සම් වෙයි. මේ මොකක් දැකලාද කතා කරන්නේ කියලා. ඉතින් මේකට ලක්ෂ කෝටි වාරයක් යන්න ආරයි. යන්න නොට පේනවා මුළු ලෝකෙම ඕක ඇතුලේ තියෙනවා. අර පේන දෘෂ්ටි කෝණය හැටියට අපි එකක් ڇප්ප කරනවා. ඒක නිසා අපි කතා කරන්නේ එකක් වහගෙන වගේ තමයි. ඇත් දෙකෙන්ම බැලුවොත් විතර අපිට ගැඹුර පේන්නේ. ඉතින් මේ එක විදිහක් ඔය. ඒක විස්තර වෙන එක විදිහක්. ඔක දිගට යන්න අරින්න එක වැඩක් එක චේතනාවක් ඇතුව කරනකොට චේතනා ගොඩක් ඇතුව කරනකොට එක මිනිස්සෙක් කරනකොට සෙනගක් එක්ක ඉන්නකොට මගේ වැඩක් කරනකොට අනුන්ගේ වැඩක් කරනකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට ඔක දිහා බලන්න මනුස්ස ජීවිතය හරි විචිත්‍ර දෙයක්. ලැබිච්ච මනුස්ස ජීවිතේ පුදුමාකාර වාසනාවක්. එන දෙයට වෙන දෙයට ඉඳ ඉඳ අරින්න මේකට වෙන මාත්තු ඕනේ කරන්නේ ඕකෙම සම්පූර්ණ වෙලා තියෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාපතුලේ ස්පර්ශයට සිත තබමින් වම දකුණ ලෙස සක්මන ආරම්භෙමි. පා ඇඟිලි හා ලේවකේ අතර පයේ ඇති කොටස තද බව කොටසේ තද බව හා විලුඹේ ස්පර්ශය නිතර අත්විඳීමි. පියවර 7-8ක් යන විට වම දකුණ නැති වී පයේ තද බවත් අවට ඇති ශබ්දත් ශරීරයේ ඇතිවන වේදනාත් සිතවිලිත් වරින් වර දකිමි. සමහර විට සිතවිලි සමග සිත යන බවද දකිමි. මේ බව දැන ගැනීම ඇතිවන්නේ සතිය ඇති නිසා බවත් ඒවා ඇතිවෙමින් නැතිවෙමින් නැවත නැවත මතුවන බවත් අත්විඳ ඇත්තෙමි. පියවර කීපයකින් නැවත සිත වම දකුණද අත්දකි. දකින දේ නිරීක්ෂණය කරමින් සක්මන් කළත් මෙවිත පයේ ස්පර්ශයෙන් සිත පිටතට ගොස් ඇති නිසා මෙනෙහි කිරීමකින් නැවත සිත පයට ගත යුතුද යන ප්‍රශ්නය මතුවේ. සමහර විට මෙනෙහි කළද සිත පයට ගත නොහැකි අවස්ථාද ඇත. පරියංකය මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට පැමිණි පසු දැනෙන කම්පන චංචන වලට සිත් යොමු වේ. ශබ්ද වේදනා සිතවිලි කම්පන චංචල මාරු වෙමින් ඇවිත් යයි. හුස්ම රැල්ල ගෙවී යාමෙන් පසු ඇති වී නින්දට යෑමත්, ඉන් ගැස්සී ඇවදීමත්, නැවත නින්දට යෑම, බෙල්ල කඩා වැටීම, වේදනාව වැනි අවස්ථාවලට අවදිවන්නේ හිස කෙලින් තබා ගැනීමට සිත යොමු කිරීමෙනි. නින්දට යෑම අඩුවක් නිින්ද යෑම අඩුවක් එනේන අරමුණ දෙස බලා සිටීමේදී ශබ්ද වේදනා සිතවිලි කම්පන චංචල දකිමින් හිස කෙලින් තබා ගැනීමට සිත යොමු කරයි. මෙවිට සිත කයට යොමු කීප විටකදීම කය තුල නොපැහැදිලි හිස් බවක් අත්දකිමි. අප්‍රමාද වෙලා මනස කයට ආවහම පේන දේ නිවන කියලා අහලා තියෙනවා. විතක එලෙස සිත කයට ගැනීමේදී බාහිරව එන අරමුණු වලට ද්වේෂයක් ඇති වෙන බව හැඟේ. සැකය තවත් සිතවිල්ලක් වුවත් නිතර සැකය ඇති වෙන බව දකිමි. සද්ධාව නැතිකම විචිකිච්ඡාවට හේතු වුවත් මා තුල පෙර පරිදි සද්ධාාවක් නැති බවක් දැනෙනවා. සක්මන පරියංකය දවසේ එක අංගයක් වී පුරුද්දට කරනවා. සාමාන්‍ය වෙලාවලදී සතියෙන් ඉන්නවට වඩා නොඉන්න වෙලාවල් ටිකක් වැටහෙනවා. එන එන අරමුණු දෙස බලා සිටීමෙන් විතක සිත නන්නත් ආරවන බව පෙනේ. ඒ ගැන පශ්චාත්තාවපයක් නැතත් එහි නිවැරදි බව ගැන සැක උපදී. මේ නිසා සක්මනේ හා පරියංකේදී මෙනෙහි කළ යුතු නොකළ යුතු අවස්ථා පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ සක්මන පරියංකේ දෙකේම ඒ ප්‍රශ්නේ තමයි යොමු වෙලා තියෙන්නේ. සක්මන් කර කර ඉන්නකොට මේ හොඳට වම දකුණ තීරලා අන්තිමට එවදී වෙලා ගිහිල්ලා අපි Nissan වනේ වචනෙන් කියනවා gediya pitin ඇවිදිනවා තේරෙනවා. වම දන්නෙත් නැහැ, දකුණ දන්නෙත් නැහැ. පටන් ගන්නකොට නම් හරියටම දන්නවා මේ විලුඹ, මේ ලේ වගේ, මේ ඇඟිල්ල, මේ වම, මේ දකුණ කියලා. අන්තිම වෙනකොට මේක දිගටම රෝදයක් පෙරලෙනා වගේ තේරෙන්න පටන් ගන්නවා. පරියන්කේ ඉන්නකොට ඉඳපුවම මේ ආසල් ප්‍රසවාස වගේ එකක් මිල අන්තිමට සමස්තෙම පේනවා. කම්පන චංචල රාශි ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඒ සමස්තේ පේනකොට අපේ හිත කොහෙද හිත තියන්නේ කියලා මොකේද හිත යොදන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉතින් ඒ වෙලාවට විචිකිච්ඡා පිළිබඳව බලපෑම ගැන සැලකිලිමත් වෙන සැක නැත්තම් ওই සමස්තයට යන්න ආරින්. ගොජේට යන්න ආරින්. සැකනම් විතරක් මූල කර්මතාණ්ඩ හිත දාන. ඉතින් ආධුනිකයා ගොඩක් සැකසහිත නිසා ගොඩක් වෙලාට හිත පිට ගිය ගමන් ආයේ මූල කර්මත්තාන කියලා හිත දාන එක සාමාන්‍ය උපදේශයක් කමටහන් සුද්ධ කිරීමක් විදිහට දෙනවා. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ තේනවා හිත පිට ගියත් මේ හිත පිට ගිය බව දන්නවනම් තියෙන්නේ මේ අරමුණේ කියලා දන්නවනම් සතිය තියෙනවා. ඒ නිසා හිත පිට ගියා කිව්වට වෙන අරමුණට ගියයි කිව්වට අරමුණු මාර්වීමක් මිස සතිය කැඩීමක් වෙන්නේ නැහැ කියන එක තේරුම් කරලා දෙන්නේ ඉරියාපත සංධියකදී අරමුණකින් අරමුණට මාරු වෙනකොට සතිය කැඩෙනවාම කියන මතය අභියෝගයට ලක් කරන්න. කැඩෙන්නම ඕනේ අපි ආශස් ප්‍රසාසයේ ඉඳලා ඉඳපු ගමන් සද්දයකට යනවා. එතකොට අපි දන්නවනම් ඒක වේදනාවක් නෙමෙයි ඒක හිතවිල්ලක් නෙමෙයි මේක ආස්වාස් ප්‍රසාසයේ නෙමෙයි මේක සද්දයක් කියලා ඒ තරම්ම දැනගන්න ඉතින් සතිය තියෙන්න මේ බය. එචා පිට ගිය අරමුණ හොඳට කොටු කරලා අල්ලන්න. අල්ලලා බලන්න හොඳට විශ්වාසද මේක සද්දයක්මයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි අනපනෙ නෙවෙයි කියලා. ඉතින් ඒ දැනීම සතිය තමයි. අන්න ඒ විදිහට තමයි මේ සතිය සෙල්ලක්කාරකම් කරමින් අනික් අනිකුත් රාජධානි වලට අනික් අනික් පැතිවලට පැතිරීම සිදු වෙන්නේ. ඒකට කියනවා ඩයිවර්සිෆිකේෂන් ඒව නැත්තම් විවිධාංගීකරණය කියලා. ඒ විවිධාංගීකරණය ඉර දෙන්නවා. ඊට පස්සේ ආයෙ ගෙදර එනවා. අරමුණට එනවා. ආයෙ ටිකක් යනවා. ආයෙ එනවා. ওই පුංචි බලුකෙක් එකේම හදනකොට එක ගේන් එළියට ගියාම ඌ ලැජ්ජ වෙනවා. ආයෙ ගෙට යනවා. ටික දවසක් යන වැටෙන් එළියට ගියාම ටිකක් ලැජ්ජ වෙනවා. ආයෙ එනවා. අනික ගන්න රස්තිය අදු ගහලා ගහලා කොහේ ගියත් ඌට ගානක් නැහැ. ඌ ආපහු ගෙදර එනවා. කූඩුවේම තියාන හිටියනම් උගේ ඌට තියෙන ඉව කියලා එකක්. ඌ ඒක ටෙස්ට් කරන්නේ පුළුවන් තරම් ඈතට ගිහිල්ලා ආපහු එන්න හදනවා. මීමැස්සත් මීටර් 300ක් ඈතට යනවා. කොහෙන් එනවද කියලා කියන්න බෑ. ඔය මීයක් කිලෝමීටර් 5ක් ඈතට ගිහිල්ලා දැම්මත් ඌ ආපහු ගෙදෙට අපි එන සෙල්ලම් දාලා මීව අල්ලගෙන එන සන්තෝෂේ මං කරුවදදී මීයක් අල්ලගෙන ලතින්ටයක් කෙරුවා උකට බලන්න. නේතු බෑනේ මේක අය කමද කියලා දන්නේ බලනකොට ඌම තමයි. කොහෙන් යනවද හොයන්න බෑ අපි ඉතින් මනුස්ස මොළේ ඉන්නේ වැඩ කරන්නේ ඌ වැඩ කරන්නේ මී මොළේ. උංගක් දක්සයි. මොන જાති උන්ගේ ලෝකේ උන්ගේ ලෝකේ ඒ වගේ මේ සතියට කියන්න කමන්නේ බෝනේ රත්තියදුවක් ගහපන් ඇති අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ ඒ කොල්ලන් එහෙම කිව්වට කමන්නේ නැහැ කෙල්ලු පිට ගියාට පස්සේ නාවල කොට ගත්තට හරියන්නේ විශ්වාස නැහැ කියලා මොනවා කරගෙන ඉනවද දන්නේ නැහැ ඒස කොල්ලෙක් නංග ප්‍රශ්න නැහැ නාවල ගෙට ගන්න පුළුවන් කියලා ඉතින් ඒ අන්නේ විදිහට හිතුවක්කාර වෙන්න දෙන එක ඒක ජම්ම ගතියක් කියලා මට හිතෙනවා විපස්සනාවට නැඹුරු එක්කන හිත කරුණයි කියලා පිට ගියයි කියලා ඒක සෙල්ලක්කාරකමට ගන්නවා. තව කෙනෙක් ඉන්නවා අයියෝ මගේ හිත පිට ගියෝ කියලා ඉසాత බඳගෙන අඬනවා අඬනවා අඬනවා අඬනවා. හරියට මේ සතිය හැමදාම ගේ ඇතුලෙම පින්න පුල් ගෙඩියක් උල්ලෙන් වහලා තිබ්බා වගේ තියාගෙන ඉඳයි හදාන්නේ. මට නන්නදකින් ඔබත. උන් ඔය රත්යතුක් ගහපන් ගිහිල්ලා ආවෝ එනකොට හතර හන්දි තියෙනවනම් ගෙට ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මම කියන්නේ සමස්තය බලනවා. සමස්තය බලනට අංශුව පේන්නේ නැහැ. ඔක්කොම දිහා බලනවා. එතකොට මොකේකටවත් යොමු කරන්න යන්න ඕනේ එතකොට දෙයක් දිහා බලලා අපි ඒකට කියනවා getting a distance කියලා. ඒ දේෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා. එකක් බලනකොට distance නෑ කනෙක් වෙනවා. ඉතින් මේ විදිහට තමයි හිත වර්ධනය ඇති වෙන්නේ. සමස්තය දිහා බලනවා. ලොකු කම්පැනික් නඩත්තු කරන කෙනෙක් එක එක ක්ලාක් කෙනෙක් පීන් කරන දෙයක් බලන්න යන්නේ නැහැ. එයා සමස්තය ඩෑෂ්බෝඩ් එක දිහා බලනවා. වැඩේ යනවා නම් එතන ඉන්න සුපර්වයිසර් කියන මිසක් වැඩ කාටට කතා කරන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ සුපර්විෂන් කියන එක ඕවරෝල් ලුක් එක තියාගත්තට පස්සේ මැෂින් එක දුවනවා. අන්නේ විදිහට කරන්න බෑ. අර ඇඟිලි ගැහිම පුරුදු එක්කනට එයාට හැම වෙලාවෙම අංශු අංශු හොයන්න පටන් ගන්නවා. ඒක මට පේන්නේ සමතේට නඹුරක් තියෙන එකනාගේ හැටි කියලා. විපස්සනා කරන එක නා ඒකටත් යන වෙලාව ඉඩ දීලා සමස්ත දිහත් බලනවා. එතකොට එයාට පේනවා මේ ග්ලෝබල් අවුට්ලුක් එක. ලෝකෙත් එක්ක සම්බන්ධනේ පේනවා නැත්නම් අනිත් දේවල් එක තියෙන අන්තර් සම්බන්ධතා ඇති වෙන්නේ ඒකෙන් තමයි. ඒකේ බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ හරියටම වෙන් කළා කියනවා. භාවනා කළේ යම් මට්ටමකදී දැන දැන හිත පිට යනවා. ගිය දේත් දන්නවා. ආපහු ගණ්ඩ දඟලන්න එපා. එතන මින්න අරින්න. එතකොට බලන්න යාපහු එන හැටි. එතන ඉන්න බෑ යාට. යාපහු ගෙදර එනවා. ඒත් බුදුරජාණන් වහන්සේ කියනවාන්නේ එන පාර කියන්න පුළුවන් නම් එයා ਬਾගෙට නිවන් දැකලා ඉන්නේ කියලා. පිට නන්නත්තර වෙච්ච හිත නන්නත්තර වෙච්ච තැන ඉඳලා නැවත තමගේ ගෙදෙට එන පාර කියන්න පුළුවන් නම් භාවන 150ක් ඉවරයි. එයිසයි හිත පිට ගියාට ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. කලබල වෙන්නේ නැතුව ඒ දෙන ආපහු way back home on the way back home ඒ විස්තටි කියන්න පුළුවන් නම් අපි ඔක්කොම සමාන ඒ මොකද අරමුණ වශයෙන් වෙනස තියෙන්නේ පිට යන වෙලාවේ විතරයි ආපහු එනකොට ඔක්කොම සමානයි. කොහේ ගිහිල්ලා ගෙදර ආවත් ගෙදර එන ආපහු ගමන ගිය තැනම තරඳාපවතින්නේ නැහැ. ඒ නිසා ගමනේ නිමාව බලන්න. ඉවර වෙන තැන බලන්න. ඉවර තැන බලපුවම අපි මිනිස්සු වශයෙන් සමානයි. එන්නේ එකම තාලයකට. ඒක නියුරෝ සයන්ටිස්ලා ස්ටේජස් දෙකකින් අල්ලගෙන තියෙනවා. බුදුරජාණන්සේ ස්ටේජස් හතරකින් අල්ලගෙන තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පෘථග්ජනයාගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ආර්යයන් වහන්සේගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. අතරමැදින් එක්කනගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒක හරියටම අල්ලන්න පුළුවන්. එන්නේ පිට ගියේ හිත නැවත තමන්ගේ මූල කර්මත්තාන්ට එන එක පිළිබඳව විස්තර කියන්න දන්නවනම් ඒක ඉතින් දෙවෙනි තුන්වෙනි දවසේ එනකොට අපිට විස්තර අහන්න ලැබෙයි. අන්න එදාට තේරෙයි මොන මොන කක්කාවට ගියත් ආපහු ගෙදරට ආපු ගමන් හිත 100%ක් පිරිසුදුයි. පිරිසුදුව දැනගන්න තියෙන්නේ කොහේ නන්නත් ආරුණත් ගෙදර එන පාර දන්නවනම් ඒක මේ මානවයාට තියෙන සුවිශේෂී අත්දැකීමක්. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා කියනවා. ඉන්ටරොසෙප්ෂන් කියලා තියෙනවා. ප්‍රොක්‍රියෝසෙප්ෂන් කියලා කියනවා. රෙසිලියන්ස් කියලා කියන්නේ කක්ක වෙච්ච හිත නැවත ගෙදෙට එන හැටි. කොච්චර කේන්ති ගියත් නැවත ස්වභාවික වෙන්න කොච්චර කල් ගන්නවද? කොච්චර ආසාවකින් පෙළුණාද? නැවත ස්වභාවික වෙන්න කොච්චර වෙලා ගන්නවද කියලා. ඉන්ටරොසෙප්ෂන් කියලා එක ස්ටෙප් එකක් කතා කරනවා. අපි මොන්න තරම් කාර්යබහුල ගත කෙරුවත් බඩගින්න කියන එක චෙක් කරලා බලනවලු හිත ඇවිල්ලා. අපි ඉඳගෙන මට නිදිමතද කියන එක හිත චෙක් කරලා බලනවා. පිපාසාවද කියලා චෙක් කරලා බලනවා. මූත්‍රා බර දිනවද කියලා චෙක් කරලා බලනවා. වැසිකිලි යන්න ඕනද කියලා කියන්නේ. ඉතින් අපි එවන්න අයින් කරන එක තමයි මේ ජොබ් කරනවා කියලා කරන්නේ. රසවල් කරනවා කියලා කරන්නේ වතුර තිබා තිබුණාට බොන්නේ නැහැ. හිතවිල්ල කියනවා. බඩගිනිනට කන්නේ නැහැ. මේ ලන්චින් තොලේකන් ඉන්නවා. චූ කරන්න ඕන ලාවේ යන්නේ නැහැ. ඉර කරගෙන ඉන්නවා. එන ලෙඩ අල්ලන්න බෑ. ඉන ලෙඩ අල්ලන්න බෑ. ඒවා මේ ප්‍රොෆෙෂනල් නැත්නම් ඔකියුපේෂනල් ස්ට්‍රෙස් කියලා කියන්නේ. හිත ඇවිල්ලා කියනවා මේක කරපන් කියලා යන්නේ මොකද පාඩුයි ගියොත් පාඩුයි බිස්නස් පාඩු ඒ වගේම ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා ඉන්න ඉරියව්ව කොයි වෙලාවෙ චෙක් කරනවා නිදාගෙන හිටියත් එයා වරින් වර කරකවනවා බබෙක් නිදාගෙන ඉන්නකොට බලන්න එයා දැනගෙන නෙවෙයි මයින්ඩ් එක වැඩ කරනවා ඒක හරියට කිකිලි බිත්තර රකින්නකොට නිතරම බිත්තර පෙරලනවා එයා එක පැත්තට තියන්න දෙන්නේ අන්නේ ටික අපි හොඳට එළිය වෙන්න ආරගෙන ඒක මේ සතිය කැඩෙන්න ඕන දෙයක් නෙවෙයි. උද්දට සතිය තිබුණොත් අල්ලා ගන්න පුළුවන්. ඒ පණ තියෙන කෙනා ඒ ඒ ඒ විදිහට ක්‍රොස් චෙක් කර කර ක්‍රොස් චෙක් කර කර යනවා. ඉතින් ඒ නිසා පිට ගියාමක්ම නෙවෙයි ඒක. පිට ගියාට සැක නැතිනම් ඔය ඒ ගියේ තාලෙට පිස්සු කෙලින්න ඇති. මොකුත් වෙන්නේ නැහැ යාපහු එනවා. ගියාට ආපහු එනවා. කෙල්ලොත් එක්ක යාළු වෙනකොටත් එහෙම තමයි. යන්න අරපම ඕන්න නැත්නම් අතලා දාන්න. කවුරුතල් කරන්න කියොත් කරන්න බෑ. අන්නේ ටික වෙලා කයන්ට ඕන්න hina වෙවි මොකලු පපා මොති පපා එනවා ළඟට. මම දැකලා තියෙනවා හැබැයි මට හරි ගියේ නෑ වැඩේ ඒක වෙනම දෙයක්. මම දැකලා තියෙනවා හැම එකක්. ඉතින් ඒක නිසා ඕන දෙයක් කරපොතේ යන්නේ බලයන් එන්නේ වරෙන්. අන්නේ විදිහට තියෙන්න ඕනේ කමාන්ඩින් පවර් එකක්. ඒක හැබැයි සතිය හොඳ මට්ටමකට ගියාට පස්සේ තමයි මේ සෙල්ලම කරන්න පුළුවන්. බූමරංගිය ගැහුවා වගේ ගහන්න පුළුවන් අයියෙන් විසි කරලා කොහොමද ගියත් කැරකලා අපහු වෙනවා. ඒ බූමරංග ඉෆෙක්ට් එක දකින්න නම් සතිය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් හරි බයයි අර ගේ ඇතුලේ පුන්න පින්න පූල් ගෙඩියක් තිබ්බා වගේ වට පිට බලන්නේ නැතුව ඇති කරගන්න සමාධිය භාවනා මධ්‍යස්ථානයේ එළියට ගිය ගමන් ඉවරයි. නැගිට්ට ගමන් ඉවරයි. වෙන මොනාරි දැකපු ගමන් ඉවරයි. ඉතින් ඒක ආරම්භකෙම හොඳ වුණාට අන්තිම එකනා වෙනකොට අර සෙල්ලක්කාරකම තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ සවස සක්මන් භාවනාවේදී මාහට තිබූ ප්‍රධානතම බාධාව නම් සිතුවිලි. විතක අමාරුවෙන් හෝ පියවර 10ක් 15ක් සතිමත්ව සක්මන් කළ හැකියවද බොහෝ අවස්ථාවල නොදැනුවත්වම ඇතුළත කතාව ඇරඹී නැවත සිහිය එළඹෙන්නේ වාර ගණනක්ම එහා මෙහා ගිය පසුයි. මම මේ මගහැරවීමට වම දකුණ මෙනෙහි කිරීමට පටන් ගත්තෙමි. වම දකුණ ද බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මෙනෙහි වේ. හිතේ කතාව ඊට වඩා බලවත්ව සිදුවේ. උපදේශක් පතමි. පරයන්ක භාවනාව. මා වාඩි වී කය දෙස හිත යොමන්නට පටන් ගතිමි. ටික වේලාවකින් ආනාපානය වැටහෙන්නට පටන් ගනී. නොබෝ වේලාවකින්ම මට චිත්‍ර වරහන් තුල ස්ටිල් ඉමේජස් හා කෙටි චිත්‍රපටි වරහන් තුල තත්පර එකක දෙකක මූවි ක්ලිප්ස් සිතේ ඇදේ. කිසිම සම්බන්ධයක් නැති ඒවාය. ගණිතමය ප්‍රස්ථාර, කඳු පන්ති, ගඟක යන නැවක්, වටරවුමක වේගයෙන් යන වාහන ආදී දර්ශන දිගින් දිගටම ගලා විනාඩි 20කට පමණ පසුව ඇස් ඇරීමි. සමූහ භාවනාව තවමත් පැවැත්වෙන බැවින් නැවත ඇස් පියාගෙන කය හෝ ආනාපානයට සිත යොමු කෙලෙමි. ඒ සියල්ල ක්ෂණිකව දැනී නැති වී නැවත චිත්‍ර සහ චිත්‍රපට පෙනෙන්නට විය. මා මෙහිදී කුමක් කළ යුතුද? මා කෙරෙහි ඊතා අනුකම්පාවෙන් උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔය ඇත්තටම අපි මූල කර්මස්ථානයක් නැතුව ඉන්න වෙලාවේ හිත පිට යෑමක් ඇත්තෙම නැහැ. මොකද පිටමනේදී මූල කර්මස්ථානය දාන්න ඕනේ. දාපු ගමන් ඒකට සාපේක්ෂව පේනවා පිට යනවා කියන ඉතින් ඒ නිසා මූල කර්මත්තාන දාපු ගමන් හිතේ වැරද්ද පේනවා. ඉතින් අපි ඒක දකින්නේ මේ මගේ දුර්ලකමක් එහෙම නැත්නම් පශ්චාත්තාපයක් කියලා. නමුත් භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න කොච්චර කල්යයි. මූල කර්මත්තාන දීපු නිසා රෙෆරන්ස් පොයින්ට් එක දීපු නිසා ඒකට සාපේක්ෂව විස්ථාපන වෙන බව දන්න. ඒක නිසා ඉස්සල්ලාම ඉගෙන ගන්න මේ මූල කර්මත්තාන දාපම හැටි. ඒ කියන්නේ පූසෝ බැඳලා හදන්නේ නැහැ. බල්ලෝ වගේ. ඌස බැඳපු ගමන් ලණු කැලක් අරගෙන ඌට බාම්මතේ කියලා එකක් හැදෙනවා. ඔළුව පොළවේ ගහ ගන්නවා. බල්ලන්න ගන්න බල්ලගේ පිළිපද බුදුරජාණන්සි කියලා තියලා තිනවා වල් බල්ලෙක් කරලා බැඳපුවාම ඒක ලණුව තිනකන් ඉස්සරහට දුවනවලු. ඊට පස්සේ පිටිපස්සෙන් පිටිපස්සට එනවලු. මෙහෙට යනවලු මෙහෙට යනවලු. ඒ වගේ අපේ හිතට එක අරුණක් දීපුවම 64ක් මාය 64ක් දෘෂ්ටි වලට දුවනවා. එහෙට දුවලා බලනවා මෙහෙට දුවලා බලනවා. බැඳලා නැතුව ඉන්න බල්ලට ගාණක් නැහැ. ඇඳපු නැති බල්ලන්ට වල් බල්ලන්ට එහෙම දුවනවා කියලා දෙයක් නැහැ නේ මොකද දැනක් නැහැ මූලික ලක්ෂණයක් නැහැ ඉතින් ඒ නිසා ඉස්සල්ලාම හිතකට අරමුණක් දාපු ගමන් පේනවා මේක වල් භූතෙක් ඇතුළේ ඉන්නේ පෙරේතෙක් ඉන්නේ භූතෙක්මයි ඉතින් ඉතින් නිල්ලඹ ගහලා තියෙනවා දොරේ ඇතුළෙන් තනම භවනා කරන්න ගියාට පස්සේ තමන්ගේ හිත දැක්කොත් ඒ මාංශය දුවන්න පටන් ගන්නලු පෙරේතෙක් දැක්කයි කියලා භූතෙක් දැක්කයි නිකන් පිස්සු කෙල්ලකට රාත්තල් ගන්න දන්න ඔය කකා කකා යනවා. ඉතින් ඒ නිසා එක එක මොකද්ද අරමුණකට මූල කරපත්තන තිබුණොත් විතරක් මෙයා කොච්චර නොදැමුණු පුද්ගලයෙක්ද කිසිම චාරයක් නැහැ. ඒක හැබැයි පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි මානව මනස. අනිත් යම් කිසි කෙනෙක් කියනවනම් අයියෝ මට නම් විද්ද ගැහුවාගේ හිත පුතන තියන්න පුළුවන් හිතක් තියෙන කියලා උට සනීප කරන්න බැරි පිස්සුවක් තියෙනවා. උන්ට නෑ පිස්සන් කොටුවක්වත් නෑ මම දැකලා නෑ එහෙම එකට. එහෙම ගන්නෑ. දෙක දැන් මගේ හිත පිට යන්නේ මේකටයි කියලා දන්නවනම් ඒක තමයි මගේ චරිත ලක්ෂණය. ඒක මේ හිතවිල්ලක් වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි ආනපාන නෙවෙයි පිම්බි මහැකිලිම නෙවෙයි කියලා ඒක හරියටම දකින්න පුළුවන් නම් ප්‍රස්තාවක් හම්බෙච්ච ගමන් හිත පිටපන්නට ඒක අහම්බයක් නෙවෙයි ඒක කල්ැතු විනිශ්චය වෙච්ච එකක් මගේ හිත පිටපයින්නේ සද්ද වලටමයි. මේක එළියට මෙදිට හිතවිලි වලටමයි. ඉතින් ඒක ඒක දැනගන්න ගතිය මගේ හිත පිටපයින්නේ හිතවිලි වලටයි කියලා කිසිම දොස්තර කෙනෙකුට කිසිම ස්ටෙතොස්කෝප් එකකට කිසිම ඔපරේෂන් එකකින් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් ඉන්නේ Taman ඒක දැක ගන්නාසුළු නිරීක්ෂණයක් කිරුවොත් විතරයි. ඒකට කියනවා ස්වං විවේචන කියලා. ඉඩක් දුන්නොත් මගේ හිත පනින්න දෙයින් මම කවුද කියලා පේනවා. ඒක එක සැරේකින් විනිශ්චය කරන්න එපයි කියලා දහස් වාරයක් ඒකට වෙන්න දීලා නෝට් එකක් අරගන්න බුක් කීපින් තියාගන්න හිත පිට පැනින තැන. ඉතින් ඊට පස්සේ අපි හිතන කමඩන් සුද්ධ උණයි කියලා. දැන් ඊගා දවසේ ගියාට පස්සේ හිත පිට පයින්නවා. එතකොට එයා හිත පිට පයින් වාරයක් පාස දැන් ඔය වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා දකින්නේ හඩේ. ඇත්ත නේන. මේකනේ කියලා ඒක දිහා දකින්නේ හිත පිට යෑම දිහා දකින්නේ පරිවේශනයක් සාර්ථක වුණා. ඔව් ඔව් මගේ හිත පිට වයින්නේ හිතවිලි වලටමයි. ඔව් හිතවිලි වලටමයි කියලා ඉස්සර වගේ එකට ද්වේෂ නැහැ. ඉඳගෙන ඉනකොට රූප පේනවා. මෙව මේ චරිත ලක්ෂණ අනේව පුළුවන් තරම් සටහන් කරන්න මේ දෙකම ලියලා තියෙන ද්වේෂය. මේක ලියලා තියෙනකොට මේක නුරුස්නා ගතියෙන් ලියලා තියෙන්නේ. කවදද අපිට පුළුවන් වෙන්නේ මේක විද්‍යානුකූල පරිශන වාර්තාවක් ලියන වගේ නුරුස්නා ගතියෙන් තොරව වෙච්ච දෙය කියලා කියන්නේ ඒක පොඩි ළමයින්ට කරතයි. පොඩි ළමෙක් ගන්නකොට කියනවා. මගේ හිත පිට යන්නේ මහවල් දෙවි කියලා. යාට ඒක තරහක්වත් වෛරකින් නෙවෙයි කියන්නේ. කෙනෙක් වැඩිමාල්ද කියලා බලන්න පුළුවන් report එක ද්වේෂයෙන් ලියනවා නම් වැඩිමාල්ලෙක්. ආයි කතා දෙකක් නැහැ. හැබැයි ෂුවර් මැරලා ඊගාවාත්මයට ආපු ගමන් ආයේ report එක මැදිස්තව ලියන්න පුළුවන්. ඒ නිසා මම බලාගෙන මේ නාකි මැරනකම් මොකද ඊගාවත් මම chance එකක් එනවා නේ ආයේ මැරලා කියලා ඒක නැත්තරම නැති වෙන්නේ නැහැ නේ. ආයෙත් දෙනවා ඊට පස්සේ ආය අතර දැනගත්ත දවසල කක්කා ආයෙ රණ්ඩු ඔය පොඩි උණ්ඩ වෙන දේවල් උන් කිසිම පැකිලීමක් නැහැ ඒක ලියනකොට හරීම ක්‍රිස්පි වෙච්ච දේ මෙච්චරයි ඉච්චරයි ඊට වෙන මොන කරන්නේ එයා වග කියන්නේ මේ මට උනයි නෑ මම නිරීක්ෂකෙක් විතරයි ඒ වාර්තා කියනකොට අපිත් තිරියන් වෙනවා වයසට ගියාට පස්සේ මේක වසංගන්නමයි හදන. ඒ කියන්නේ මම කවුද කියලා දැනගන්න හම් වෙන තොරතුරු සියල්ලම අපි කුණු කූඩේට දානවා. වැද්දගත්ම තොරතුරු. ඒ නිසා තමන්ගේ personality traits එහෙම නැත්නම් likings and dislikings දැනගන්න නම් මධ්‍යස්ථ අරමුණකට තියලා පුළුවන් තරම් ඒක තියන්න බෑ. ඒතකොට පණින තැනක් තියෙනවනේ. ඒක pre meditated. එහෙම නැත්නම් pre aside. එහෙම නැත්නම් already prepared DVD එකක් තියෙනවා. ඔන්න ඕක බලලා සටහන් කරන්න. එතකොට මං ගැන මම බලන්නේ ද්වේෂ සහගතව නෙවෙයි පරිේශනයක් කරන කෙනා. ඕකට කියනවා ආර්ය පරිේශනය කියලා. ඔක කාටවත් කරන්න බෑ මං වෙන්නේ. අද්දුම ගානේ ਸਰවචන්නාචරත් කරන්න බෑ. ඒ වගකීම ਸਰවචන්සි ගන්නෑ. ඔය ਸਰබල දෙවියන්ාන්තේ හැම දෙයක්ම වගකීම ගන්නවා. බුදුජානන්සේ එහෙම ගලවන්න පුළුවන් කෙනෙක් නේ ඊට පස්සේ කියනවා මේ මධ්‍යස්ථාන වලට හිත දාලා පණින තැන කියපම් මට මං කියලා දෙන්නම් ඊටු ටික. හරියට කේන්දරේ බැලුවා වගේ. ඒ නිසා ඒ ටික තමන් කරලා ලියලා වාර්තා කෙරුවේ නැත්නම් හරියන්නේ නැහැ. හැබැයි වාර්තාව ද්වේෂමූලිකව යන්න එපා. ඒක මේ ජීවිතේ කරන ලොකුම පරිශ්‍රණය. ඒක වැඩිකරනද වැඩි කරනට නොබෝ කලකින් තමයි තේරෙන්නේ බේසික් ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒ දුවන හැටික් තියෙනවා. ඒක බලනකොට ළඟ ඉන්න කෙනාට නෑ. ඒත් ඔය ළඟ භාවනා කරපු කෙනෙක් හිටියා කියලා එයා සද්දවලට චෝදනා කරන්නේ. එයාට හිතේලි ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක් ඉන්න කොන්දේ අමාරුවට චෝදනා කරනවා. බෑ අප්පා මොකුත් කරන්න බෑ කොන්ද රිදිනවා කොන්ද රිදිනවා. මෑන් කියනවා අයියෝ කොන්ද රිදිල්ල ගානක් නෑ මේ හිතවිලි තමයි ප්‍රශ්නේ. අපේ චරිතය හැටියට තමයි කක්කව තෝරන්නේ. වටේ කක්ක වාල්දි තුනම තියෙනවා. හිතවිලි කක්කව තියෙනවා, වේදනාව කක්කව තියෙනවා, ශබ්ද කක්කව තියෙනවා. එකකින්මයි ගන්න. හිතිලි එකක් ආවෙන් ගන්න එක නම් වේදනාවක් ආව ගහලල්ල. ඒ ඒ ගහලල්ල නෑ. ඒ නිසා එක වේදනාව එක හිතවිලට යනවයි කියලා කියන්නේ අනික කක්කබල්දි දෙකම දිනුවා කියන එක නේ. මන්දර මම මේ කියන එක තේරෙනවද කියලා. එක කක්කාවයි මට තියෙන කියලා දන්නවනේ දැන් තුඩේම කරදර නෑ. මට මේ හිතවිලි කක්කාව තියෙනවා. හරි. ඒකට තද වේදනාවක් කක්කාව ඇත්තෙම නෑ. සද්ද කක්කාව නෑ. සද්ද නැති නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ හිත එකට ප්ලග් වෙලා. එකට ප්ලග් වෙනවා කියලා අනිත් ඔක්කොම අන්ප්ලග් වෙලා තියෙනවා. ඒවත් ඒවට කියන චිත්ත නියාම කියලා. ඒවා මේ චිත්තානුපස්සන ධම්මානුපස්සනයේදී හුඳුවට තේරෙනවා. මේ මට ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. මම සිලෙක්ට් කරන ඩිස්ට්‍රැක්ෂන් එකේ හැටියට මම කවුද කියලා තේරෙනවා. එක ඩිස්ට්‍රැක්ෂන් එකක් කියලා කියන්නේ අනිත් ඩිස්ට්‍රැක්ෂන්ස් ඔක්කොම නැති කිරීමට සාතිකයක්. ඉතින් ඒක නිසා අර මොකද්ද මට මතක නැහැ නාටකෙම නම මතක නැහැ. එයිස ඒකේ කියනවා ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉසේ රෝග නැසෙන්නියා දතේ මොකා වෙසෙන්නියා දත්තෑයා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා දතේ රෝග නැසෙන්නියා ඕනේ කම්පැනි ජොබ් මේ ඔෆිස් එකට ගියාම බලන්න පොරක් ඉන්නවා පොර ඇල්ලුවා නම් ඔෆිස් එකම ඇල්ලුවා උඩ පොඩි ගතම් එකක් ඕනේ උ මෙහෙම අත දික් කරන්නේ උ පිටිපල්ලේ අත දික් කරන්නේ හරියට දැනගන්න මනසේ ඇල්ලුවා නම් CEO මුල්ලේ, chief clerk මුල්ලේ අරු වැඩ. වැඩ කරන්නේ එහෙමයි ලෝකේ. ඒ නිසා මේ කරදරකාරය පොඩ්ඩක් අල්ලන්න. උටල්ලා පොඩි ගතම උට වැඩි දේවල් ඕන නෑ. බීඩි මිටිය, සිගරට් එකක් හරි මේ පොඩි දෙයක් තියෙන්නේ. එච්චරම අමාරුත් නෑ ඕක. හැබැයි ගේම් එක නෑට දැනගන්නවා. අපි ඔය ප්‍රොෆෙසර් වෙලා හරි මේ ඉහලින් පල්ලෙහාට ඔතොරිටි ආවට වැඩි යන්නේ වෙන විදියකට. ඒ නෝන මහත්තයෙක් ඇවිල්ලා කිව්වලු එක්කෙනෙකුට මේ නෑ එක්කෙනෙක් ගිහලා එනවන මහත්තයා කිව්වලු මට මේ අගමැතිතුමාගේ <laughs> අස්සනක් ගන්න තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා මම කරලා දෙන්නම් කිව්වලු බෑ දැන් මට මේ හෙට වැඩේ වෙන්න ඕන දැන් අද හවස මීටින් එකක ඉන්නේ. ඔක්කොම හරි කියලා කළු ෆෝන් එක හදලා දෙන්නේ කිව්වලු. දැන් අගමැතිතුමා කතා කරනවලු මයික් එකේ. අර ගෑණිකෝල මේකට අස්සම් කරනවා. මෙහෙම බලන අස්සම් කරවලු මයිකේ කතාවත් යනවලු. ඉතින් අගමැති වෙලාවකවත් කරන්න බෑනේ අපිට. හැබැයි අගමැතික නෝනාගෙන් කරගත හැකියි. නෝනත් නෙවෙයි මෙයා. නෝනත් නෙවෙයි. නෝන නම් එහෙම කරන්නේත් නෑ. අගමැතිතුමා නෝනාව නම් එහෙම කතාවත් අප්සෙට් වෙනවා. ඒ පොඩි ටික්ස් ට්‍රික්ස් ටිකක් කියලා දීලා තියෙනවා බුදුහාමුදුර අපිට මේ කල්ප ගානක් එකතු වෙච්ච කෙලෙස් කෙලෙස් කපලා නෙමෙයි අපි දිනන්නේ. වීක් පොයින්ට් එක කරන ඉතින්ද තට්ටුවක් දාන්න. කෙලෙස් වල වීකස්ම තැන අල්ලන්න ඕන. අල්ල එතන කඩපුවාම හරි. ඒ නිසා මගේ හිත දුවන හැටිය මේ නන්නත්තරේලා දුවන හැටියෙන් චරිතයක් කියවෙනවා. අන්නේ චරිතය අල්ලගන්න නන්නත්තරේලා දීපික ඇල්ලුවටමදි කාට හරි කියන්න ඕන. ඒ කියන්නේ තව කෙනෙක් එක්ක තව කෙනෙකුට report කිරිල්ලේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. report කරන්නේ අපි වග වෙනවනේ. ඊට පස්සේ ආකියුවත් මේක ඔකපත කියලා කන්ෆර්ම් කරලා බලන්න. හිතවිලිම දෙන්නේ කියලා කන්ෆර්ම් කරලා බලන්න. ওই ප්‍රශ්න වෙනස්. ඉතින් ඒක නිසා අපි මේ අපිට කරදර කරන මිනිස්සයාගේ අනුහසීම තමයි කරදරේ නැති කරන්නේ. ඉසේ මොක වේසෙන්නියා, ඉස උකුණා වේසෙන්නියා, ඒකගේ අනුහසින්නියා ඉසේ රෝග නැසෙන්නියා ආය වඩා ආයෝ ආගිය කොතන හරි කරදරකාරයෙක් ඉන්නවා උගෙන් තමයි ගැලවෙම තියෙන්නේ. ඒසකට වෛර කරන්න එපා. ඔය වார்த்தාව ලියන්නේ එච්චර ලස්සන වார்த்தාවක්, එච්චර ලස්සන රචනයක් මුළු ලෝකෙම නැහැ. මෙන්න මේ මේ ක්‍රිටිකල් අය එක තියාගන්න. මට නිතරම කරදර කරන එක නම් මොකද්ද කියලා බලන්න එයාම සිලෙක්ට් කරන්නේ මම. ඒකම සිලෙක්ට් කරනවා මම. ඒකට අනෙක් අය නැතුව නෙවෙයි. වාසියක් තියෙනවා මේක සිලෙක්ට් කරපුවම අනෙක් කට්ටිය කොන් අල්ලන් බොයි. මේකම තමයි තියෙන්නේ. ඉතින් ඔක ලිව්වට පස්සේ තේරෙනවා Taman තමයි Tamanට නිසි කරදරේ තෝරාගෙන ඒකෙන් කතන්දර හදනවා. අහුවෙන්නේ නැත්නම් ඒක ද්වේෂ කරන එක අනිතික පිටින් උත්තර බලාපොරොත්තු වෙන නිසා නෑ මේකමයි උත්තරේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංකය පිම්බීම හැකිලිම මූලික කමටහනයි. පර්යංකයේ ඉඳගෙන මම දැන් මෙතනයි සිතූ විට අවධානය උදරයට ගත හැකිය. පිම්බීම උදරයේ උස්වීමක් ලෙසද හැකිලිම උදරයේ පහත්වීමක් ලෙසද ඒ සිදුවන විටම හඳුනා ගනිමි. පර්යංකයේ ඉඳගෙන විනාඩියක් ඇතුළත පිම්බීම හැකිලිම සියුම්ව යයි. පිම්බීම යාන්තමට දැනෙන අතර හැකිලීම නොදැනීමයි. අවධානය උදරයේ පවත්වාගෙන යාමට උත්සාහ කරමි. ඉඳගෙන සිටින ඉරියව්ව අතරින් පතර දැනේ. අතරින් පතර දන හිසේ වේදනාවන් දැනේ. ඒවාද ඇතිව නැතිව යයි. කලාතුරකින් ඉරියව් මාරු කිරීමට තරම් වේදනාව තදබල වෙයි. උදෑසන දීර්ඝ පරියන්කේ දෙතුන් සැරයක් ඉරියව්ව මාරු කෙලිමි. එහෙත් වේදනාව ගැන ද්වේෂයන් නොමැති බව නිරීක්ෂණය කරමි. අතරින් පතර පරිසරයේ ශබ්ද ඇසේ. ඒවායින්ද බාධාවක් නැත. සිතවිලි ඇතිව නැතිව යයි. මේවායින් සමහරක් අනාගත සැලසුම්ය. සමහරක් මතකයේ නොරැඳෙන තේරුමක් නැති ඒවාය. තදබල ආවේග ඇති වූයේ නැත. සිතවිලි ඇතිවන විට සමහර විට සිත පිට ගිය බව දැන ගැනීමට ටික වේලාවක් ගත වුණද බොහෝ විට ඒ සැනින්ම වාගේ සිතවිලි ඇතිවන බව දැකිය හැකිය. පරයන්කේ පුරාම වාගේ බොහෝ දුරට සතිය පවත්වා ගැනීමට හැකිවිය. වරදක් ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා. අර ඉස්සල්ලා කියපු ලිපියත් එක බලන්න මේකේ පිටින් තියෙන කරදර වලට සමසිතින් ලියලා තියෙනවා. එකක් එක්කව තරහ නැහැ, වරින් වර මාරු වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ විශේෂ හතුරෙක්, විශේෂ ගම් ඉදිරිකාරයෙක්, විශේෂ ජම්මාන්තර හතුරෙක් නැහැ. සාමාන්‍ය තියෙන. ඒක එතකොට සාමාන්‍ය චරිතයක්. ඒකට ලේසි වැඩ පිළිවෙල. ඒකට අරක ඉස්සලා කියපේ කනට එක්කෝ හිත ඇවිදිනකොට හිතින එක ඉඳගෙන ඉන්නකොට ඇහැට පේන රූප වගේ දේවල් විශේෂණ වෙලා. ඒක ඒක අල්ලගන්න පුළුවන් නම් එයාටත් මෙතෙන් එන්න පුළුවන්. අල්ලගන්නවා කියලා කියන්නේ ඒන දෙයට වෛර කරන්න එපා. ඇත්තටම කියනොත් ඒ වෙලාව අනික කරදර ඔක්කොම තියෙනවා. ඒ දේ විතරක් තෝරලා ඒකට ඒ පටිගය කියලා කියන්නේ බඳිනවා වගේ ඒකත් එක්කමයි ගැටෙන්නේ. ඒකට වෛර කරපු ගමන් ඊගාව තියෙන එක කරනවා. ඒක එච්චරම දරුණු හතුරෙක් නෙවෙයි. ඒවා මේ මේ බෝවින රෝග ඇති කරන තරම් බරපතල විස බීජ නෙවෙයි. සාමාන්‍ය පෘතෝපජීවී විස බීජ. ඒවත් එක ටැකල් කරන්න හරි ලේසි. ඒ නිසා හැම දෙයකටම මගේ දුවන හිත හිතන නරකයි කියලා. නෑ ඒක ඇත්තටම ටිකක් සෑහෙන දුරට සුව වෙච්ච හිතක්. එකම දෙයක් අල්ලන්න දිගින් දිගට යනකොට තමයි හිත ලෙඩ වෙන්නේ, අන්තභාග වෙන්නේ, එකහක් පොට්ට වෙන්නේ. ඒ නිසා ඒත් දෙවෙනි එකට වුණත් දෙවෙනි කෙනාට වුණත් ඒ ඇති වෙන දේ දකින්න ඕනේ. ඇති වෙන දේ දැකලා කියන්න ලියන්න බලන්න ඕනේ. එතකොට පේනවා බාහිර කරදර තිබුණට දල වශයෙන් තිබුණට අවශ්‍ය නම් මූල කර්මස්ථානේ යන්න පුළුවන්. අර ඉස්සෙල් එක්කනට යන්න බෑ. මොකද අර එක දේ දකින්නේ ඒකත් එක්කමයි ගැටුම තියෙන්නේ. ඒකත් එක්ක ද්වේෂය තියෙනවා. ඉතින් ඒ ඒ රහස් ටික හිතේ වැඩ කරන ওই රහස් ටික දැනගත්තාම ඔකේ ගෑනු පිරිම කමන්නේ නැහැ. ඔහුගේ වයසක බාලමාලු වෙනසකුත් නැහැ. පොහොසත් දුප්පත් වෙනසකුත් නැහැ. උගත් නුගත් වෙනසකුත් නැහැ. ඔක්කොම එකම පොඩි චිත්ත නියම වගේක් තියෙන්නේ. ඒ නිසා නිරීක්ෂණය කරන්ඩ තෝරන්න එපා, වෛර කරන්න එපා. ඒකල අනිවාර්යයෙන්ම කාටරි කියන්න. ඒ කියන එක නාමේ පාර ඉඳලා ගිහලා කොලකොල කියෝ ඉඳන්න එපා. පාර යන මිනිස්සුන්ට. කවුරු භාවනා කරපු කෙනෙක් අල්ලගන්න. අල්ලන් කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒතකොට එයා පොඩි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙයි. ඒකේ වටිනාකමක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවැනි භාවනා වැඩසටහන් සහභාගී වන අයෙක්මි. පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ ලෙස යොදා ගනී. සුලන් රැල්ල නාසිකාග්‍රයේ දිගේ ඉහළ සහ පහළ යෑම සුලන් රැල්ල ඇතිල්ලීගෙන යන විට දැන්වෙන සංවේදනා සිසිල් උණුසුම් ගති වැනි නිරීක්ෂණයන් ඔස්සේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අත්දැකීමි. බොහෝ අවස්ථාවන්හිදී විනාඩි 15ත් 20ත් අතර කාලයකදී හුස්ම රැල්ල සියුම් යන ආකාරයේ වැටහි. කලක සිට විනාඩි 20ක් 30ක් අතර කාලයකදී ඇන්කල් එක සහ ටෝ එක අතර බ්‍රිජ් එක කොටසෙහි වරහන් ඇතුලේ opposite side of the arch අනින්නාක් මෙන් අනින්නාක් වැනි වේදනාවක් මතුව එයි ඉක්බිතිව වේදනාව කෙමෙන් තීව්‍ර වීගෙන යන ආකාරය වැටහේ පරයන්කේ ඉතිරි කාලය මේ වේදනාවත් සමගම එහි උච්චාවචනයන් නිරීක්ෂණයෙන් ගත වේ. බොහෝ අවස්ථාවලදී වේදනාව දරාගත නොහැකිව ඉරියව් තුන ඉරියව්ව තුන් වතාවක් පමණ මාරු කිරීමට සිදුවේ. වේදනාව තීව්‍ර වීගෙන යන විට සිත තුළ ඒ ගැන ඇතිවන ගැටීම් ස්වභාවද වැටහේ. වේදනාව ඇතිවන විටදී කයේ අනෙක් සංවේදනයන් නිරීක්ෂණයට අපහසුය. මා මෙහිදී මා කළ යුත්තේ දිගින් දිගටම වේදනාව නිරීක්ෂණය කරමින් එය හරහාම ගමන් කිරීමට උත්සාහ දැරීමද භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔත වේදනාව නම් ප්‍රකටව තියෙන්නේ වේදනාව දිහා බලන්න දැනට දැනලා තියෙනවා. ඒ වේදනාව කියලා ද්වේෂයක් තියෙනවා කිය. ද්වේෂයේ තියෙන තාක්කල් මෙනෙහි කිරීම අල්ලන්නේ නැහැ. ඒ නිසා වේදනාව තියේදී තීව්‍ර වේදනාව තියේදී මම හිටගෙන නෙවෙයි ඉඳගෙනද කියලා දැනගන්න පුළුවන් නම් එතෙන් මම හුස්ම ගන්නවද මම මැරිලා නැද්ද නිින්ද ගිහිල්ලා නැද්ද කියලා වේදනාව තියෙද්දිම අර සාමාන්‍ය ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් දෙයක් බැලුවොත් පේනවා වේදනාව ඒව වළක්වන්න බෑ ඒ වඩින් වල ඒවට යන්න යන්න වේදනාවේ තීව්‍රතාවය අඩු වෙනවා එතකොට අපි රූප කර්මස්ථානට වැඩිය මේ නාම කර්මස්ථානයක් එක ඊට වඩා පුළුල් දෙයක් එක්ක ඉගෙන ගන්න අනිත් එක ඒක බොහෝම වේදනාව පිළිබඳව කතන්දරේ බොහෝම ආසන්නයි පළවෙනි ආර්ය සත්‍යයට දුක්ඛ ආර්ය සත්‍යයට. ඉතින් ඒක පිළිබඳව දන්න තරමින් තමයි ඒකට කිට්ටු වෙන්නේ. ඒක මග ආර්ය තරමින් නෙවෙයි නිසා මේක දවසින් දවස ඒක පිටිගේ ඉදිරියට යන කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඕකමයි ගමනෝ දිගට ඉදිරියට යන්න කියලා තමයි කියන්නේ. අවසරයි බන්තේ. මේ මාගේ දෙවෙනි රිට්‍රීට් එකයි. මාගේ පරයන්ක භාවනාව පටන් ගන්නේ හිස සිට දෙපතුල දක්වා සැහැල්ලුයි සැහැල්ලුයි යනුවෙන් මෙනෙහි කිරීමෙන් අනතුරුයි. හුස්ම රැල්ලට සිත යොදා සිටිමි. හුස්ම රැලි කීපයකට පසුව එය නොදැනී යයි. ඇස් තදින් වැසී යන බව දැනේ. දැන් ඇත්තේ අන්ධකාරයකි. සිතට කිසිවක් නොදැනේ. ශබ්දයක් ඇසුණු විට සිත ඒ දෙසට ඇදී යයි. නැවත අන්ධකාරයේ වෙත යොමු වෙයි. මෙය මාරුවෙන් මාරුවට සිදුවේ. ඉන් ටික වේලාවකට පසුව මගේ ඇඟ තද වී වේවුලන්නාස් මෙන් දැනේ. එය දරා සිටීමට නොහැකි ලෙස දැනේ. එය ශක්තියක් ලෙස දැනේ. එහි අවසානයේ කනට කීන් වරහන් තුල රැහැයන් කෑ ගහන්නාසේ ඇසේ. ටිකකින් ඒ නැතිවේ. මේ එක් පරයන්කයකදී කීප විටක් සිදුවේ. මින් ඉදිරියට කමක් කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ නම් කරලා තියෙන අවස්ථා පහක් හයක් තියෙනවා මේ ඔක්කොටම සමහිත දාපු දවසේ මේවා ඔක්කොම එකම ශක්තියක් විවිධාකාරට පේන හැටි. ඒ නිසා මේ ඔක්කොම දිහා බලලා නම් කරන්න නැතුව ඉන්න පුළුවන් නම් සංඥා දාන්න නැතුව ඉන්න පුළුවන් නම් මේවා එක එකක් නම් කරන්න නැතුව හිටියොත් ඔකේ තියෙන අපුර එහෙම නැති වෙලා යනවා. ඒවල තියෙනවා විස්මාරු කරාට එකයි මේ 18 තන්නේ නඩුවට මේ එක මිනිහ තමයි නටන්නේ. ඒ නිසා නම් දාන්න නැතුව බලන්න බලපු දවසේ ඒ වගේ නපුර අඩු වෙනවා ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. අවසාන ප්‍රශ්නේ සුවන්නා. සාදු සාදු. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මනත් පරියංකයත් කරගත නොහැකිව අසනීපව ඇඳට වී සිටීමට සිදු වූ අවස්ථාවක එයද සතර ඉරියව්වෙන් එකක් නිසා හුස්ම රැල්ල බැලීමේ කායික වේදනාවත් හුස්මේ ඇතුල්වීම පිටවීමත් ඒවායේ වෙනස්කම් උණුසුම් සීතල ගතිත් අත්දැකිය හැකියවද වාඩි වී සිටින විට මෙන් හුස්මට සතිමත්ව හුස්ම නොදෙනී යනතෙක් සිටිය නොහැකිය විනාඩි 10ක් පමණ යන විට නින්දට වැටේ කායිකව දැනුණු වේදනාවලින් බැහැරව නින්දට වැටීම හොඳයි ඒ වේලේ සිටුණත් මෙවැනි අවස්ථාවකදී නින්දෙන් වෙන් වී හුස්ම රැල්ලට සතිමත් වීමට කළ යුතු උපක්‍රම ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ අකත් භාගට නිින්ද යනවා ආයවදි වෙනවා ආය භාගට නිින්ද යනවා මේ වගේ වෙලාවල් වල පොයින්ට්ස් දෙකක් එහෙම නැත්නම් බලිය යුතු විශේෂ අවධානය යොමු කළ යුතු පොයින්ට් දෙකක් තියෙනවා. නිින්දෙන් අවදි වෙන්නේ නැවතත් ආනාපානට වුණොත් කියලා බලන්න පුළුවන්. නැත්නම් නිින්දෙන් අවදි වෙන්නේ නන්නත්තර වෙලා. දෙක නිින්දට යන්නේ එක සැරේ නෙවෙයි. අවස්ථා කීපකින්. ඒකෙදී තින් ස්ලයිසිං of time. මේ හොඳට අරමුණ පිළිලා ඉඳලා සම්පූර්ණ නොදැනී තත්වයකට යනවා. ඉතින් ඒකට අවදීන් ගියොත් මේ අවස්ථා එක එක එක එක ට්‍රේස් කර කර ට්‍රේස් කර කර යන්න පුළුවන්. ඉතින් තායි වගේ තියෙන වෙලාවල කරන්නේ නිදෙන් අවදි වෙනට අවදින්නේ මූල කර්මස්ථානද කියලා බලනවා. මේ ඒක අවසානයේ පටන් ගන්නකොට නින්දට යනකොට ස්ටේජස් වර්ගයක් තියෙනවා. මේකේ අවසානයේ තියරිටිකලි කියන්නේ අවසානයේ නින්දට ගියාට පස්සේ දන්න නින්ද කියලා. මං ඉන්නේ මොනවක් කරන්න නැතන කියලා දන්නවා. ඉතින් ඒක ඇත්තටම ලෙඩ වෙලා නෙවෙයි රක් විතර දේලවත් ගන්න බැරි එකක්. නිසා ලෙඩ වෙන එක හොඳයි. අම්බිච්චලා ඒ තියෙන ඔක්කොම අධ්‍යයද බලන එකයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා වඩලලද සතිය Tamanට උදව් කරන්නේ අසාධ්‍ය ලෙඩක් හැදිච්ච අවශ්‍යකය. ඔය පරිේශණ ටික කරන්න පුළුවන් ඉන්නේ උතින් ගියාමනේ. එහෙනම් මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ. අයියති තිබ්බොත් කවුද? කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ. අයියෝ නෑ දෑයෝ. කොන්ද කෙලින් තිබ්බොත් 18 මාසේ සිර දඩුවා. මොනවාක්වත් කරපැතු කොන්දත් කැල්ල ඇඳට වෙටනම අන්තං ඔන්න ඒකත් ජයසිරි මංගලම් කියලා අඩු ගන්න නිින්දට යන හැටි සහ නිින්දෙන් අවදි වෙන හැටි තීරුම් කරගන්න පුළුවන්. ආශිර්වාද දෙනාට කොන්ද කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යනවා මේ සක්මන් භාවනාවට. විනාඩි 8ක 10ක විතර වැඩි කාලයක් කරන් තියෙනවා. ඉතින් ඒකට ඉතින් සමාව භජනය කරන්න විනාඩි 50ක කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. සීල දිනාටම සේරුවන් සාරණයි.